පෙරුවන් සරණයි ගෞරවනීය මහා සංඝරත්නයෙන්ද කල්යාණ මිත්‍රයන්ගෙන්ද අවසරයි පිළිවෙලින් පවත්වාගෙන ලබන විසුද්ධි මාර්ගය අසුරෙන් සිදු කරන දේශනා මාලාවේ දෙවැනි දේශනාව ආරම්භ කරන්න මේ සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ අද දිනේදීත් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා මෙම දම්සභා මණ්ඩපයේට වැඩම කොට සිටින මහා විහාර වංශාලංකාර පරියප්ති විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝ සෝබන ප්‍රාමාණ්‍ය වංශ ප්‍රදීප ධර්ම ශාස්ත්‍ර ශිරෝමණී ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද විද්‍යාවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත නම කියන්න අවසරයි අතිපූජ්‍ය මහව ඥානාලෝක ස්වාමින් වහන්සේ අප සියලු දෙනා වෙනුවෙන්ම පාද නමස්කාර පූර්වකව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේ අපගේ මේ සදහම් මණ්ඩපයේ සදහා දායකත්වය දරන්නේ පූජ්‍ය පූජාපිටියේ සූර්යරතන ස්වාමින් වහන්සේගේ මෑණියන් වන පන්නිපිටිය රුක්මලේ පදිංචි දයාශීලී පලිපාන මහත්මිය එතුමා එතුමියගේ මේ මේ අනුග්‍රහය අරමුණු වන්නේ මියගේ දෙමාපියන්ට ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීම අවසරයි ස්වාමීන් වහන්ස අප සියලු දෙනා වෙනුවෙන් මේ සදහම් දේශනය මෙතෙන් පටන් පවත්වන මෙන් ස්වාමීන් වහන්සේට ඊ타මත්ම ගෞරවයෙන් ආරාධනා කොට සිටිනවා අවසරයි ස්වාමීන් වහන්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දෙවන් සරණයි සිරුනාතන අමත පදං දර්ශතහන පිළිවෙලින් විසුද්ධි මාර්ගයේ වලපටන් විස්තර විවරණය කරන අපිට අද දවසේ දෙවන දර්ශතහන අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මොහොතේදී අපිට අදහස් කරන්න කාරණා තිබෙනවා ඒ තමයි අනිත් අවශ්‍ය පිළිමේ වැඩසටහන සිදු කරන්නේ. අපි සීනාසනේ සිට නෙවෙයි විශේෂ අපි ශාසනික කටයුත්තකට විදේශ රටක ත්‍රිපිටකයේ සම්බන්ධ විශේෂ සමුළුවකට සම්බන්ධ තමයි මේ වැඩසටහන ඇතුළත සිද්ධ කරන්නේ. ඒ නිසා අපිට මෙතන මේ වැඩසටහන සම්පූර්ණ පිළිපෙරේණිය කියන පහසුකම් වල ඒ අදුපාඩු තිබෙනවා. ඒ නිසා අපි කල්කතා මේ සංවිධානය කරන්නේ කොහොමද සාකච්ඡා කරන්න යෙදුණ අපි පැයක පමණ වැඩසටහනක් අද දවසේ සිදු කරමු. ඒත් එක්ක අපේ ප්‍රශ්න සුත්‍ර සාකච්ඡා කිරීමත් ඊළඟ වැඩසටහන් කරන්න කියන මතක් කිරීමක් අපි තිබුණා. ඉතින් මතක් කිරීම අපි මුලින්ම සිදු කරන්න අපිට සහ සම්බන්ධ වන සුපින්න පුත්ත දැනගන්න අපි මේ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යීම සඳහා අද දවසේ මේ මොහොතේදී මේ පැවැත්වෙන අතරතුර විදේශ රටක විදේශ රටක තමයි අපි මේ වැඩසටහන කටයුතු කරන්නේ සිද්ධ කරගෙන යන්නේ විදිහට. ඒ කාරණයක් අපි මතක් කරමින් අපි අමත පදන් වැඩසටහන විසුද්ධි මාර්ගයේ මූලපටන් විස්තර විවරණය කරන විද්‍යුත් සහන් ප්‍රතිකාරත අද දවසේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ගිය සතියේ විසුද්ධි මාර්ගයේ පිළිබඳ ආරම්භයක් හැඳින්වීමක් සමග ආරම්භයක් ලබා දුන්නා. ඒ අනුව ඒ ආරම්භයේම අපි නතර කරපු තැන ඉඳලා ඉදිරියට තවදුරටත් මේ විසුද්ධි මාර්ගය පිළිබඳ මූලික පැහැදිලි කිරීම කරුණු කාරණා කිහිප විසුද්ධි මාර්ගයට මොනදනවා එනිසා ඒ කරුණු කාරණා කිහිපේ තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා මේ මොහොතේදී සහ සම්බන්ධව සිටින කෙනෙකුට සුළු මේ කරුණු කාරණා සියල්ල මතක් කරමින් අපි විසුද්ධි මාර්ගයේ ඊළඟට අපිට මොනගෙන ඉදිරි කර්ම කාරණා පිළිබඳව සාකච්ඡා කරගෙන යමු. Taman ළඟ විසුද්ධි මාර්ග පොතක් තියෙනවා නම් පොත පෙරලා ගන්න පුළුවන් නම් වඩා පහසුයි. ඒ පොත පෙරලාගෙන අපි අතර කරපු තැන ඉඳලා අපි ඉදිරියට සාකච්ඡා කරගෙන යනකොට අපි එදා සාකච්ඡා කළා අතර කරා මේ විසුද්ධි මාර්ගයේට මූලික වෙච්ච ගාථා රත්නය මේ මූලික වෙච්ච ගාතහ මේ සීලී පටිච්චය නරෝ සත්‍යය චිත්තම් පඤ්ඤං විභාවය ආතාපි නිපකෝ පික්ඛු සෝයිමං විච්චේ ජටං කියන මේ ගාතහක අපි අර්ථකථනය කරා ඒ ගාතහ පිළිබඳව කෙටියෙන් අර්ථ විවරණය කරා ඒ කෙටියෙන් අර්ථ විවරණය කිරීමෙන් අනතුරුව తත්‍රායන් යාය පඤ්ඤාය සපඤ්ඤෝති බුද්ධෝ කියලා තමයි පටන් ගන්න. ඉතින් අපි මේ විසුද්ධි මාර්ගයේ මේ කෙටියෙන් තමයි එදා මේ සීලී පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියන ගාථාව පිළිබඳව අර්ථ විවරණය කරේ. ඒ නිසා ඒ අර්ථ විවරණය තව ටිකක් අපි ඉදිරියට විස්තර විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපිට මේ කරුණ ඔස්සේ මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ මේ ගාථාව පිළිබඳව කියලා තවදුරටත්. ඒ අනුව අපි නැවත වාරයක් මේ ගාථාවට හැම සිල් දෙනාගේම අවධානය යොමු කරගන්න කියන මතක් කිරීම සිදු කරනවා මේ මොහොතේදී. අපි ආරම්භ කරපු ගාථාව විදිහට බැලුවොතින් සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච පහදයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජකං කියන ගාථාව තමයි උපකෝෂ ආචාර්යයන් වහන්සේ මේ විසුද්ධි මාර්ගයේ ආරම්භයක විසුද්ධි මාර්ගයේ රචනාවට මුල් කරගන්නේ අපි ඒ කාරණා කාරණා නිදාන කතාව ඉදා අපි මතක් කරන් යෙදුණා. ඒ අනුව මෙතනදී මේ ගාථාවේ අර්ථය අපිට සමහර කෙනෙක් නැවත මතක් කරා විශේෂයෙන්ම pāli භාෂාව පිළිබඳව ප්‍රාගුණ්‍ය භාවයේ අඩු සමහර කෙනෙක් ඉන්නවා. ඒ නිසා මේ pāli පැහැදිලි කරනකොට ටිකක් දෙමින් කෙටියෙන් පැහැදිලි කරනවා නම් වඩාත් පහසු වඩාත් හොඳයි කියන මතක් කිරීම සමහර කෙනෙක් සිදු කරන් තියෙනවා. ඉතින් ඒ අයටත් අපි පහසුවක් වෙන්න මේ වාගේ ගාථාවක් ගත්තහම මේ ගාථාවක් පාළියේ අපි රචනා කරලා තියෙන ආකාරයක ආකාරයේ අනුව මේ ගාථාවේ අර්ථය ගන්නකොට අපි පද පිළිවෙල නැවත වාරයක් සකස් කරගන්න ඕනේ. දැන් අපි ගාථාවේ තියෙන පිළිවෙලෙන් පද අරගත්තොත් දැන් සීලී පටිච්චහය නරෝ සපඤ්ඤය චිත්තපඤ්ඤය කියන භාවයන් කියන විදිහටම ගත්තොත් අපිට මේ ගාථාවේ තේරුම අරගන්න අමාරුයි. ඒ නිසා අපි මේ ගාථාවේ පද ටික පිළිවෙල වෙනස් කරලා හදලා තියෙනවා. සපඤ්ඤෝ නරෝ සීලේ පතිත්තහය චිත්තං පඤ්ඤංච භවයං ආතාපි නිපතෝ සෝවිතු ඉමං ජතං විජිතු. එන්න මේ විදිහට තමයි මේ ගාථාවේ තේරුම අපි සකස් කරගන්න ඕනේ. සපඤ්ඤෝ කියලා කියන්නේ ප්‍රඥාව සහිත කියලා කියන්නේ. සකාරයේ මුලට දැම්මහම ඕනම වචනයකට පාළියේ සහිතයි කියන අර්ථය දෙනවා. ඒකට සප්‍රාඥයි. ඒ කියන්නේ ප්‍රඥාව සහිත නරෝ නර කියන පදය අපි විස්තර කරා ඉස්සතේ සත්‍යය අදහස් කරන්නේ පුද්ගලයා. ඒ අනුව සප්‍රාඥ පුද්ගලයෙක් නැත්නම් නොනැති පුද්ගලයෙක් සීලේ පතිත්තහය. සීලේක පිළිතලා මුලින්ම සීලේ පිළිබඳව අපි විශේෂ මාර්ගය නිසා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. සීලේක පිළිතලා චිත්තං චිත්තං කියන වචනෙන් සමත භාවනාව අදහස් කරනවා. පුර සමත භාවනාවත් පඤ්ඤංච භවය. ප්‍රඥාව පඤ්ඤං කියන වචනෙන් අදහස් කරන විදර්ශනා භාවනාව. ඒ අනුව විදර්ශනා භාවනාවත් වඩන්නේ නම් ආතාපි ආතාපි කියන වචනේ අදහස් කරන්නේ කෙලෙස් පවන වීරියෙන් යුතුයි කියලා කියනවා. ඒ අනුව කෙලෙස් පවන වීරියෙන් යුතු නිපකෝ නිපක කියන වචනේ ප්‍රඥාවමයි අදහස් කරන්නේ. එතනදී ප්‍රඥාව කියන එක අදහස් කරනවා පාරිහාරික ප්‍රඥාව කියන එක අපි ඉගෙන දැන් අද දීර්ඝව සාකච්ඡා කරනවා. ශ්‍රණිකකෝ පාරිහාරික ප්‍රඥාවෙන් සමන්නාගත සෝ බික්ඛු ඒ භික්ෂු තෙමි ඉමං ගතං මේ තෘෂ්ණා දැල නැත්නම් මේ තෘෂ්ණා ජටාව විජිතේ මේක සදලන්නේ කියන එක තමයි මේ ගාථාවේ ඊටාම කෙටි තේරුම. ඒත් මේ ගාථාව පිළිබඳව කෙටි තේරුම අපි සාකච්ඡා කරගෙන යනකොට ගාථාවේදී අපිට මේ පද තව දුරටත් විසුද්ධි මාර්ගයේ විස්තර විවරණය කරලා තියෙන ආකාරය අපි දැනගන්න ඕනේ. ඒතර කොහොමද විසුද්ධි මාර්ගයේ මේ පද ටික තවදුරටත් සාකච්ඡා කරන්න කියන කාරණය අපි කතා කරන්න ඕනේ. ඒතර මෙතනදී සීලේ පතිත්තහය කියන වචනය පැහැදිලි කරනකොට සීලේ පතිත්තහය කියන එක පැහැදිලි කරනවා සීල පරිපූර්ණයේ සීලේ පතිත්ත හිත්වා කියලා කියනවා. ඒ කියන්නේ සීලය පරිපූර්ණ කිරීම. පිරිපුන්ව සීලේ වැඩිමෙන් සීලේ පතිත්තහය. සීලේ පිහිටලා කියන එක තමයි එතන ප්‍රකාශ කරන්නේ. ඒතර මෙතන යමක පිහිටීම කියලා කියන එක ආකාර දෙකක් තියෙනවා. නිශ්‍රය ප්‍රතිෂ්ඨාව ඒ වගේම උපනිශ්‍රය ප්‍රතිෂ්ඨාව කියලා. ඒතර යම් කිසි දෙයක පිහිටනවා කියන කාරණය අපි දෙවිධයකට විස්තර කරනවා. නිශ්‍රය ප්‍රතිෂ්ඨාව සහ උපනිශ්‍රය ප්‍රතිෂ්ඨාව කියලා. ඒතර නිශ්‍රය ප්‍රතිෂ්ඨාව උපනිශ්‍රේ ප්‍රතිෂ්ඨාව කියලා කියවහම දැන් අපි සීලයක පිළිහිටලා අපි නිවන් මාර්ගේ ගමන් කරගන්නවා කියලා කියනකොට අපි යම් තැනකදී සීලය වෙන් කරලා අරගන්නේ නැතුව සීලය සමස්ත නිවන් මාර්ගයත් සමග මේකට එකතු කරලා ගන්නවා නම් සීලය ගැන සාකච්ඡා කරද්දී එතනදී උපනිශ්‍රේ ප්‍රතිෂ්ඨාව කියලා කියන්නේ ලෞකික සීලය පිළිබඳව. නිශ්‍රේ ප්‍රතිෂ්ඨාවක් කියලා කියන්නේ ලෝකෝත්තර සීලය කියලා. ඒතර නිශ්‍රේ උපනිශ්‍රේ කියන වචන දෙකේ අදහස් කරන්නේ යමක් නිශ්‍රේ කියලා කියන්නේ යමක් ඇසුරු කරගන්නවා කියන එක. උපනිශ්‍රේ කියලා කියන්නේ යම් කිසි දෙයකට හේතුවක් වෙනවා කියන වාක්‍ය අදහසක්. එතකොට දැන් අපි නිවන් මාර්ගේ ගමන් කිරීම කියලා කියන පැහැදිලි කරනකොට දැන් අපිට සමහර වෙලාවට ඇහෙනවා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන්නේ කියලා. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන්නේ කොහොමද? දැන් අපිට එකපාරම ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරනවා කියලා කිව්වම ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනවා කියනම අපිට හිතනවා එහෙනම් සම්මා දිට්ඨිය වඩනවා කියලා විශේෂ මොකක් හරි කරන්න ඕනද? සම්මා සංකප්පේ වඩනවා කියලා විශේෂ මොකක් හරි කරන්න ඕනද කියලා මේ විදිහට අපිට යම් යම් ගැටලුකාරී තත්ත්වයක් සමහර වෙලාවට මේක කල්පනා කරගෙන යනවා ඇති වෙනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන එක අපි යම් කිසි කුසල සිතක් උපදවා ගන්නකොට මේ කුසල සිත තුළ ඇතිවන চৈতසික වශයෙන් මේ කුසල සිතේ පැහැදිලි වෙන දෙයක්. ඒ නිසා අපි සාමාන්‍ය ලෞකික කුසල සිතක් ඇති කර ගන්නවා. ඒ සාමාන්‍ය ලෞකික කුසල සිතකදී මේ හැම කුසල සිතකම තියෙන සීලය කියලා කියන එක මේ ඇත්තටම සීලේ පිහිටනවා කියන තැනදී නිශ්චය වශයෙන් සීලේ පිහිටනවා. ඒ කියන්නේ ඒකට උපකාර ඒකට පිහිටීම් වශයෙන්ම අපි කරන කුසලයේ පිහිටීම වශයෙන් සීලය අපට උපකාර වෙනවා. හැබැයි අපි මාර්ගඵල සංඛ්‍යා මාර්ගඵලයක් ගැන කතා කරන ලෝකෝත්තර සිත් පිළිබඳව කතා කරනකොට ඒ ලෝකෝත්තර සිත් පිළිබඳව ආවහමත් අපි ගත්තොත් ලෞකික සිත් වලත් දැන් අපි සීලේ ලෞකික කුසල සිත සම්පාදනය කරනකොට ඒ සමගම පහළ වෙන සීලේ නිෂ්ක්‍රේ ප්‍රතිස්ථාවක් කියලා කියනවා. හැබැයි සමහර වෙලාවට අපි මේ කුසලයේ සිද්ධ කරගන්න මුලින් අපිට පහළ වෙන සිත් තියෙනවා. අපි යම් කිසි දානයක් දෙනවා නම් ඒ දාණයට මුලින් අපිට පහළ වෙන සිත් තියෙනවා. ඒ දාණය දීලවල ඊට පහළවන අපිට සිත් තියෙනවා. මෙන්න මේ මුල් සිත්වල පහළ සිත්වල තියෙන සීලය කියන එක උපනිශ්‍රය කියලා කියනවා. ඒකද මුලින් අපිට තිබුණු කුසල අදහසක් හේතුවෙන් තමයි ඒක උපනිශ්‍රය වෙලා තමයි පසු කුසල අදහස් කුසලයක් අපිට සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සීලයක පිළිපදනවා කියන කාරණේ මේ විදිහට විස්තර වශයෙන් පැහැදිලි කරනවා මේක නිශ්චය වශයෙන් පිළිපදන්න පුළුවන් උපනිශ්චය වශයෙන් පිළිපදන්න පුළුවන් කියලා. නිශ්චය වශයෙන් පිළිපදනවා කියලා කියන්නේ අපි සීලයක් රකින්නකොට සිල්පදයක් රකින්නකොට ඒ සිල්පදේ රකින්න අවස්ථාවේදී ඒක තුල පහළ වෙන සීලයක් අපිට තියෙනවා. ඒ වගේම තමයි ඒ සිල්පදයේ රැකීමට పూర్ව භාග පස්චිම භාග වශයෙන් මුල ඊට කලින් සහ අවසන් වශයෙන් අපට එක්තරා විදිහකට ශීලයේ උපකා ශීලයේ පිළිපීමක් තියෙනවා. ඒකට කියන උපනිෂ්ඨ ප්‍රතිෂ්ඨාවක් කියලා. ඒතර මෙන්න මේ විදිහට ශීලය පරිපූර්ණ කිරීම වශයෙන් එතකොට නිශ්චය වශයෙන්ුත් ඒ කියන්නේ ඒ අපි නිවන් මාර්ගයේ වඩන මොහොතේදී අදාළ කුසල සිතේදී පහළ වෙන ශීලයේ වශයෙන් ඊට పూర్ව භාග වශයෙන් තියෙන ශීලයේ වශයෙන් ශීලයක පිහිටලා ඒ වගේම ශීලේ පතිත්තහය කියලා කියන්නේ ඒකයි. සීලයක පිළිපදලා ඊට පස්සේ කියනවා චිත්තම් පඤ්ඤංච භවයන්. එහෙනම් මේ චිත්තං භාවයන් පඤ්ඤම් භාවයන් කියලා මේ දෙකම පද දෙකක් වෙන් කරලා ගන්න ඕනේ. ඒකට චිත්තං කියන වචනෙන් අපි ගිය සැරේ පැහැදිලි කරා සමාධිය තමයි අදහස් කරන්නේ කියලා. සමාධිය කියලා කියන්නේ සමත භාවනාවයි අදහස් කරන්නේ. ඒකට පඤ්ඤම් කියන වචනෙන් අදහස් කරන්නේ විදර්ශනා භාවනාව. ඒතර මෙන්න මේ සමාධියක් විදර්ශනාවක් වඩනවා නම් එතන සඳහන් කරනවා සපඤ්ඤෝ කියන පදය සපඤ්ඤෝ පදය අපිට පැහැදිලි කරන්න බැරි වුණා සම්මජ තෙහෙපුක පටිසම්පඤ්ඤාය පඤ්ඤාව කියලා කියනවා සම්මජ කියලා කියන්නේ කර්මයෙන් හටගත්තු කියලා තෙහෙපුක කියලා කියන්නේ ත්‍රි හේතුකයි කියලා කියන්නේ හේතු තුනක් සම්පන්නව වෙලා තියෙනවා කියන එක එතකොට ප්‍රතිසන්දීම ප්‍රතිසන්දීම කියන්නේ කර්මයෙන් හටගත්ත ප්‍රඥාවම ත්‍රි හේතුක ප්‍රඥාවක් නම් එහෙම ත්‍රි හේතුක ප්‍රඥාවකින් සමන්නාගත පුද්ගලයෙක් තමයි මේ නුවණති පුද්ගලයෙක් කියලා සඳහන් කරන්නේ. එතකොට අපි අපි ධර්මයේ විස්තර විවරණය කරනකොට අපි ප්‍රතිසන්දිය කියලා කියන එක මනසක ප්‍රතිසන්දිය කුසල සිතකින් සිද්ධ වෙනවා. මේ කුසල සිත කියලා කියන එක සමහර වෙලාවට ත්‍රි හේතුක කුසල සිතක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ද්වි හේතුක කුසල සිතක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අහේතුක කුසල සිතක් වෙන්නත් පුළුවන්. එතකොට අහේතුක කුසල සිතකින් හෝ ද්වි හේතුක කුසල කුසලයකින් හෝ ඇතිවෙන මේ අහේතුක හෝ ද්වි හේතුක උත්පත්තියක් ඒකේ උත්පත්තිය ලැබෙන ආකාරයේ වෙනසක් තියෙනවා. අපි ඒක විස්තර වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතන. එතකොට අහේතුක උත්පත්තියක් මනුස්ස ලෝක ලැබිලා තියෙනවා. එන්නතන් ද්වි හේතුක උත්පත්තියක් මනුස්ස ලෝක ලැබිලා තියෙනවා නම් ඒබඳු කෙනෙක් ඇත්තටම අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා එක්තරා විදිහකට අපි ගත්තොත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන පුද්ගලයෙක්. ඒ නිසා මෙතන සපඤ්ඤෝ කියන වචනේ විදහස් කරනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාවක් තියෙන පුද්ගලයෙක්. ඒතර මෙන්න මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාවක් තියෙන පුද්ගලයෙක් සමාධි භාවනාවත් විදර්ශනා භාවනාවත් වඩනවා නම් ආතාපි නිපකෝ කියන වචන දෙකෙන් සඳහන් කරන්නේ මේ නිවන් මාර්ගයේ වඩන්න අවශ්‍ය වෙන උපකාරක ධර්මතාවය තමයි අදහස් කරන්නේ. ඒකට ආතාපී හිතකෝ කියන පද දෙක ඉස්සරලා කරපු මේ අපි සඳහන් කරපු නිවන් මාර්ගයට උපකාරක ධර්ම වශයෙන් අපට සඳහන් කරන කර්මස්ථානයේ යෙදෙන තැනට වීරියය ඒ වගේම සතිය සති සම්පජඤ්ඤය මේ කියන ධර්මතාවයන් බොහෝ වශයෙන් උපකාරයෙන් සුපවතිනවා. විශේෂයෙන්ම ධර්මතා තුනක් විශේෂයෙන් උපකාරයට පිටසපවත්න නිවන් මාර්ගය කරන්න කමතහනක් පදද්දී වීරිය කියන එකත් ස්මෘතිය නැත්නම් සතිය කියන එකත් සම්පජඤ්ඤය කියන එක. සම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණ කියලා කියන එක. මෙන්න මේ වීරියත් සතියත් සම්පජඤ්ඤයත් කියන තුනම ඉතාමත්ම උපකාර භාවයකට පවතිනවා නිවන් මාර්ගයේ භාවනාවක් කර්මස්ථානයක් වඩනකොට. වීරියෙන් උපස්තම්බනේ වෙච්ච කමතහනක් සිහියෙනුත් සම්පජඤ්ඤයෙනුත් කියන දෙකෙන් රැකුණොත් තමයි ඒ කමතහන ඉදිරියට නැතුව ඉදිරියට පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. අපිට අපි භාවනා කරන අතර කොච්චර ඉඳගත්තොත් කොච්චර භාවනා කරලා පටන් ගත්තත් වීරියක් නැත්නම් මේ කමතහන අපිට වඩන්න බෑ. වීරිය තිබුණාට සති සම්පජඤ්ඤය කියන දෙකෙන් ආරක්ෂාවක් දෙන්නේ නැත්නම් මේ කමතහනට ඒ කමතහන ඉදිරියට පුළුවන්. ඒ නිසා කමතහනක් විද වැටෙන්නේ නැතුව පවත්වා ගන්න මේ සතියක් සම්පජඤ්ඤය කියන දෙකක් අත්‍යවශ්‍ය වෙනවා. එබඳු වීරියෙන් උපස්තම්බනේ වෙලා ආරම්භ කරපු කමතහන සති සම්පජඤ්ඤය කියන දෙකෙන් ආරක්ෂා වුණොත් විඳ වැටෙන්නේ නැතුව මතු විශේෂ අධිගමනයකට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට ආතාපි නිපකෝ කියන පද දෙක මේ නිසා මෙතන ප්‍රකාශ කරනවා ආතාපි කියන පදයෙන් අපිට මේ කෙලස් තවන වීරිය කියන එක තියෙන්නේ. නිපක කියන පදයෙන් ප්‍රකාශ කරනවා අපිට එක්තරා විදිහකට පාරිහානික ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා. ඒ නිසා නිපක කියන පදයෙන් තවත් තැනකදී අපි ගන්නවා අදහස් කරනවා නේපක්කම් උච්චති පඤ්ඤා කියලා අර්ථ කතාව සඳහන් කරනවා අර්ථ කතාවේ මේ විසුති මාර්ග නේපක්කම් උච්චති පඤ්ඤා කියලා කියනවා ඒ වගේම තවත් තැන්වල නේපක්ක කියන පදේ පැහැදිලි කරනවා පරමේන සති නේපක්කීන කියලා කියනවා පරමේන සති නේපක්කීන කියන වචنين අදහස් කරන්නේ මේ නිපක කියන ස්මෘතිය එහෙමත් නැත්නම් සිහිය ඉතාම තීක්ෂණ භාවයට පත් වෙච්ච සිහියක් ඒ නිසා නිපත භාවයෙන් සමන්නාගත පුද්ගලයෙක්. එහෙමත් නැත්නම් ප්‍රඥාවෙන් සමන්නාගත පුද්ගලයෙක් කියලා කියනවා. දැන් මෙතනදී ගත්තාම මෙතන දැන් අපි මුලදි සඳහන් කරා මේ පුද්ගලයා ප්‍රඥාවෙන් සමන්නාගත පුද්ගලයෙක් කියලා කියනවා. දැන් කියනවා නිපත කියලා පදයකින් තවත් ප්‍රඥා පදයක් තියෙනවා. ඒ නිසා මෙතන මේ පදේ පිළිබඳව අදහස් කරනවා කම්මඨානස්ස පරිහරණේ නියුත්තාති පරිහාරිකා පඤ්ඤා මේ ප්‍රඥාව කියලා මෙතනදී නිපද කියන පදයෙන් අදහස් කරන ප්‍රඥාව තමයි කමතහන යෙදෙන්න කමතහනේ පරිහරණය කරන්න අවශ්‍ය වෙන පාරිහාරික ප්‍රඥාවක් තියෙන පුද්ගලෙක් කියනවා. ඒක පාරිහාරික ප්‍රඥාව කියලා කියන්නේ අපිට කමතහනක් දුනොත් මේ කමතහන වඩන්න වැඩිමේ එක්තරා විදිහකට මේ කමතහන වඩන භාවිත කරන නුවණක් තියෙනවා. කිසිම දෙයක් මෙලෝ කිසිම අදහසක් නැති කෙනෙකුට ඇත්තටම කමතහනක් වඩන්න බෑ. එතකොට ඒ නිසා ඒබඳු හැකියාවක් තියෙන පුද්ගලයෙක් තමයි පාරිහාරික ප්‍රඥාවක් සහිත පුද්ගලයෙක් කියලා මේ කියන්නේ. ඒ නිසා මෙතනදී නිපක කියන පදයෙන් අදහස් කරන්නේ කියනවා පාරිහාරික ප්‍රඥාව තියෙන පුද්ගලයෙක් කියලා. ඒ අනුව ඒබඳු පුද්ගලයෙක් මේ නිවන් මඟ වඩනවා කියන දැන් මේ ගාතහක් ගත්තාම සීලේ ප්‍රතිත්තහන අරෝසපඤ්ඤෝ චිත්තම්පඤ්ඤේ කියන පදයන් ආතාපි නිපකෝ භික්ඛු කියන මෙන්න මෙතනට කියන මේ කාරණේදී මේ ගාථාව තුළ බුදුරජාණන් වහන්සේ තුන් සැරයක් තුන් සැරයක් ප්‍රඥාව කියන එක දේශනා කරලා තියෙනවා. ඉස්සල්ලාම සපඤ්ඤෝ කියලා සඳහන් කරා. සපඤ්ඤෝ කියලා සඳහන් කරත් යනදි සඳහන් කරා ಜಾති ප්‍රඥාව නැත්නම් උත්පත්තියෙන් ලැබෙන ප්‍රඥාව තමයි අදහස් කරේ කියලා. ඊට පස්සේ පඤ්ඤංච භාවයන් කියලා පවතන අදහස් කරනවා. පඤ්ඤංච භාවයන් කියන තැන කියන්නේ විදර්ශනා ප්‍රඥාව තමයි අදහස් කරන්නේ. ඒ වගේම දැන් අවසානයේ තමයි ආවා නිපකෝ කියන පදයක් නිපක කියන පදෙන් අදහස් කරේ සබ්බ පිච්ච පරිණාමික ආපාරිහාරික ප්‍රඥා කියලා කියන. කියන්නේ හැම කටයුත්තක්ම හැම කටයුත්තකටම එක්තරා විදිහකට අපට උපකාරයේ පිණිස එහෙම නැත්නම් මඟ පෙන්වීමක් ඇති කරන පාරිහාරික ප්‍රඥාව තමයි එතන අදහස් කරේ කියලා. පරිණාමික කියන වචنين අදහස් කරන්නේ මඟ පෙන්නනවා උපකාරයක් තියනවා කියලා. ඒ අනුව දැන් අපිට සඳහන් ඒ අනුව දැන් කමඨහනක් වඩන පුද්ගලයෙක් වෙනවා. භාවනාවක් කරන කෙනෙක් කමඨහනක් වඩන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා මෙන්න මේ කියන පාරිහාරික ප්‍රඥාවත් ඇති කරගන්න ඕනේ කියලා කියනවා. පාරිහාරික ප්‍රඥාවක් ඇති කරගන්නවා කියන්නේ කොහොමද කරන්නේ? ඒක විසුද්ධි මාර්ග ටීකාංශ තමයි අභික්කමාදීනී සබ්බතිච්ඡාන් සාත්තක සම්පජඤ්ඤාදී වශයෙන් පරිච්ඡිද්දනේ කිති සබ්බතිච්ඡ පරිණායිකා කියලා සඳහන් ඒ කියන්නේ දැන් පමණහනක් වඩන පුද්ගලයා තමන් එදිනදා කරන හැම කටයුත්තක්ම අභික්කම කියලා කියන්නේ ඉදිරියට යනවා කියන එක. පටික්කම කියලා කියන්නේ ආපහු පෙරෙල්ලා ආපහු හැරිලා යනවා කියන එක. ඒ නිසා මේ ඉදිරියට යෑම, ආපසු වීම, ඒ වගේම අතපය එසවීම, දිගහැරීම, හැකිලිම මේ හැම කටයුත්තක්ම සාර්ථක සම්පජඤ්ඤ ආදී වශයෙන් සිදු කරන්න කියලා කියනවා. සාර්ථක ආදී සම්පජඤ්ඤ දේශනාවක් තියෙන බුදුරජාණන් වහන්සේගේ සාත්‍යක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ යනාදී වශයෙන්. ඒතර සාත්‍යක සම්පජඤ්ඤ ආදී වශයෙන් මේ සම්පජඤ්ඤ විස්තරය අතර මේක ටිකක් දීර්ඝ විස්තරයක් වෙනස අපිට මෙතන සම්පජඤ්ඤ සියල්ලම විස්තර කරන්න බැහැ. සාර්ථක සම්පජඤ්ඤය කියලා කියන්නේ අපි යම් කිසි කටයුත්තක් කරනකොට ඒ කටයුත්තේ අර්ථ සහිත භාවය අපි නුවණින් මෙනෙහි කරගෙන කරනවා. සප්පාය සම්පජඤ්ඤය කියලා කියන්නේ අපි යම් කිසි කටයුත්තක් කරනකොට ඒ කටයුත්ත අපිට කොයිතරම් දුරට සප්පායයිද අසප්පායයිද කියන එක නුවණින් මෙනෙහි කරගෙන කරනවා. මෙන්න මේ විදිහට නුවර හැම වෙලාවකම යොදාගන්න යම් කිසි විදිහකට කමතහනක් වඩන යෝගියා එහි යෙදෙනවා නම් අන්න එතකොට හැම කටයුත්තකටම Tamanට මඟ පෙන්වන ප්‍රඥාවක් තියෙනවා. දැන් මම මේ කමතහන වඩනවා නම් මේ කමතහන වඩන වෙලාවේදී මගේ හිතට මගේ මේ නුවණ මෙහෙවීමට මඟ පෙන්වන යම් කිසි නුවණක් තියෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ සම්පතිච්ඡ පරිණායිකා පඤ්ඤා කියලා. එහෙම කරනවා තවත් විදිහකට පැහැදිලි කරනවා කමඨහනක් ඉගෙන ගන්න. ඒ කමඨහන පිළිබඳව ප්‍රශ්න අහන්න. ඒ වගේම භාවනාව ආරම්භ කරන්න. මේක මානසිකාරයේ කොයි විදිහකට කරන්න කියලා කියනවා මේ මානසිකාරයේ කියලා දුන්න විදිහට මානසිකාරය කරගන්න. ඒ වගේ මේ මානසිකාරය සක්කච්ඡකාරී වෙන්න සකස් කරලා භාවනාව සිදු කරන්න. ඒ වගේම සාකච්ඡකාරී භාවය කියන්නේ නැවත නැවතත් මේ භාවනාව වේදෙන්න. සප්පායකාරී භාවය කියන්නේ තමන්ට සප්පාය විදිහට මේ භාවනාව වේදෙන්න. මෙන්න මේ කියන හැම දෙයක් පිළිබඳවම කමතහනක් වඩන යෝගියාට යම්කිසි අවබෝධයක් ප්‍රඥාවක් තියෙනවා. ඒතර Tamanට භාවනා කමතහන දුන්නා මේ භාවනාව කමතහන වඩන්නේ කොහොමද කියන එක ගුරුවරයා කියලා දෙන්න කියලා දීම Tamanට නිශ්චයාකාරයෙන් තේරුම් ගන්න පහසු නම් ඒ තේරුම් අරගෙන ඒක පිළිවෙලකට වඩා ගන්න තමයි තේරෙන්නේ නැත්නම් ඒ පුද්ගලයාට භවනා කරන සම්පූර්ණයක් කරගන්න බැහැ. ඒ නිසා මෙතනදී මේ නිපත කියන පදේදී අපිට මේ පාරිහාරික ප්‍රඥාව කියලා කියනකොට අපිට සබහන් කරනවා මෙන්න මේ කමතහ වැඩිම කියාවක් තියෙන්න ඕනේ. මෙන්න මේ කියන ලක්ෂණ වලින් යුතු පුද්ගලයා තමයි අපිට මේ සඳහන් කරන්නේ ආතාපි නිපකෝ වික්ඛු කියලා. ඉතින් මෙතනදී අපි සඳහන් කරා මේ ප්‍රඥාව ආකාර තුනකට සඳහන් කරා කියලා මුලින් සපඤ්ඤෝ කියන පදයේදී අදහස් කරා උත්පත්තියේ ප්‍රඥාවක් තියෙන පුද්ගලයෙක් කියලා. ඊට පස්සේ සඳහන් කරා දැන් නිපකෝ කියන තැනදී පාරිකාරික ප්‍රඥාවක් කියන තැන. මෙතනදී දැන් සප්‍රාඥ කියන උත්පත්තියෙන් කියන ත්‍රි හේතුක ප්‍රතිසන්දි භාවය ගැන අපිට කරන්න දෙයක් නැහැ. ඒකයි කියන්නේ සපඤ්ඤෝ කියන තැනදී විසුතුම. විසුතුමාදී පැහැදිලි කරනවා ඒ සපඤ්ඤ භාවය පිළිබඳව කරණීයම් නැති. ඒක අපිට කරන්න දෙයක් නැහැ කියලා කියනවා. උරිම සම්මාන භාවයේ නේදස්ස සාසිතා. ඒ ප්‍රඥාව මේ උත්පත්ති ප්‍රඥාව කියලා කියන එක పూర్ව කර්මානුභවයේ මේ වෙනකොට සිද්ධ වෙලා ඉවරයි. එනිසා ඒක අපිට කවුරුත් හදන්න හරි ගැස්සන්න හැකියාවක් නැහැ. එතනද කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් අපි විශේෂ උත්පත්තියක් අපිට නැද්ද? ඒ නිසා අපිට මේ භවනා මාර්ගයකට තේරුමක් නැද්ද කියලා කෙනෙක් එහෙම හිතන්න අවශ්‍ය නැහැ. මොකද මේ ත්‍රි හේතුක උත්පත්තියක් තියනවද නැද්ද කියන එක අපිට භවනාවට වැදගත් වුණාට නිවන් දකින්න අවශ්‍ය වුණාට අපි හැමෝම ත්‍රි හේතුක උත්පත්තියක් තියනවා කියලා හිතාගෙන භවනාව වැඩුවොත් ත්‍රි හේතුක උත්පත්තියක් නැති අයට ඊළඟ ආත්ම භාවයක හරි ත්‍රි හේතුක උත්පත්තියක් ඇති කරගෙන නිවන් දකින්න ඒක උපකාරයි. අපි හිම නැතුව අද විහෙතුකයි විහෙතුකයි කියලා හොයලා ඒ පිළිබඳව නිගමනයකට අවිල්ල කරලා භවනා කරද්දී කර්මස්ථාන වල පටන් ගත්තොත් ඒක තුලින් අපිට අපි ලොකු අමාරුවක් තමයි වැටෙන්නේ. ඒ නිසා ඇත්තටම ත්‍රි හේතුකයි දැනද කියලා කියන එක අපිට මෙතනදී කල්පනා කරන්න අවශ්‍ය නැහැ. ඒක අපි ඒ පිළිබඳව අපිට කරියුතු දෙයක් නැහැ කියලා කියන්නේ ඒකයි. පුරිම කම්මානුභවයේ නිවි ශාස්ත්‍රය කියලා කියන්නේ මේ ප්‍රඥාව పూర్ව කර්මානුභවයෙන්ම සිද්ධ වෙලා ඉවරයි. හැබැයි ආතාපි නිපකෝ කියලා කියන තැනදී අපිට වීරිය ඇති කරගන්න ඕනේ. ඒ වගේම නිපක පදයට අදාළව කියනවා සාකච්ඡකාරිනා පඤ්ඤා වශයෙන්ච සම්පජඤ්ඤකාරිනා හුත්වා සීලේ කපිටහය. එතකොට එමනම් අන්න ප්‍රමතහන වගේ යෝගයක් තියෙනවා කරන්න දෙයක්. කියපු ආකාරي වීරිය අපිට ඇති කරගන්න අවශ්‍යයි. සම්පතන වැඩි පිළිබඳ අපිට වීරිය ඒකාන්තික සිදුවේ. ඒ වගේම මේ කමතහන වැඩි පිළිබඳව සාකච්ඡකාරී භාවය. සාකච්ඡකාරී කියලා කියන්නේ මේ කමතහන වැඩි අද භාවනා කරලා හිත භාවනා නොකර ඉඳලා හරියන්නේ නැහැ. හැමදාම කරන්න ඕනේ. නිතර නිතර කරන්න ඕනේ. නැවත නැවත කරන්න ඕනේ. නැවත නැවතත් වැඩිමත් එක තමයි දෙන්නක ප්‍රතිපදිත අපිට සම්පාදනය වෙන්නේ. ඒ වගේම සම්පජඤ්ඤකාරිනෝ හුත්වා. එතකොට සම්පජඤ්ඤේ අපිට කියන්නේ අපි කරන තියෙන හැම කටයුත්තක්ම සිහියෙන් නුවණින් යුතුව කිරීම කියන එකක් අපිට ඒ කරුණු ටික සම්පාදනය වීමෙන් තමයි මේ ආපාපී නිකුතෝ කියන පදයට සම්පාදනය වෙන්නේ. අන්න ඒ විදිහට පුද්ගලයේ වෙලා ඒ විදිහට සම්පූර්ණ අරගෙන සීලේ ප්‍රතිසහාය සීලේක පිළිදලා චිත්ත පඤ්ඤා වශයෙන් උත්පා සමත විදර්ශනා චිත්ත පඤ්ඤා වශයෙන් කියපු සමත භාවනා විදර්ශනා භාවනා වඩන්න. චිත්ත කියන දේ කොට සමාධි භාවනාව පඤ්ඤා කියලා සඳහන් කරේ විදර්ශනා භාවනාවට. ඒ අනුව ඒ සමත භාවනා විදර්ශනා භාවනා වැඩි යුතුයි කියලා කියනවා. ඒ අනුව මේ ගාථාව තුළින් සීල සමාධි ප්‍රඥා මුතේන සුඛමත්යන් පසුයි. මේ ගාථාව තුළින් සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ කරුණු තුන අනුව තමයි විසුද්ධි මාර්ගය හඳුන්වන්නේ. ඒක අපිට භාග්‍යවතුන් වහන්සේ නිවන මාර්ගය නොවෙන ආකාරයේ දේශනා කරපු ආකාරය අපි ඒ සත්‍ය පැහැදිලි කරන් යෙදුණා. මේ ගාථාවේදී අපිට පැහැදිලි කරන්නේ මොන සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුනෙන් තමයි අපිට නිවනට මාර්ගය නැත්නම් විසුද්ධි මාර්ගය පැහැදිලි කරන්න. එහෙමනම් මේ කියන සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුළ තුන තුළ විස්තර විවරණය වෙන තව කර්ම කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කර්ම පිළිබඳව අපි කවුරුටත් සාකච්ඡා කරන්න ඕනේ. ඒක මොනවද මේ සීල සමාධි ප්‍රඥා කියන කර්ම තුන තුළ කවුරුටත් පැහැදිලි කරන්නට යෙදුණු කර්ම කියලා අපි දැනගන්න ඕනේ. ඒ පිළිබඳවයි අපි මේ නිවන් මඟ බෙදා දැක්වීම කියලා අපි සඳහන් කරන්නේ. ඒතුනේ කරුණු කාරණා ගණනාවක් අපි මෙතන සඳහන් කරනවා. අපිට විසුද්ධි මාර්ගය පැහැදිලි කරනවා. මෙතනට ඇවිල්ලා කරලා ඒ පිළිබඳව සඳහන් කරනවා. එක්ක සීලේන විසුද්ධි මාර්ගයේ පොත තියෙනවා නම් සාස්ත්‍ර බලා ගන්න පුළුවන්. එක්තාවතාහි තිස්සෝ සික්ඛා විවිධ කල්යාණං ශාසනං තේවිජකාදීනං උපනිස්සයෝ බල අන්තත්වේ වජ්ජන මජ්ජිම පටිපටි සේවනානි අපාය ආදී සමතික්‍රමනුපායෝ ඊහාකාරයේ කිලේසප්පහාන වීතිකමාදීනම් අධිපක්ඛෝ සංකේතේ සත්‍ය විශෝධන සෝතාපන්නාදී කමකසපාත්ම ප්‍රකාශන ඒ ඒ කරුණ ටික තමයි අපි සඳහන් කරන් කියන්නේ මේ සීලේ පටිච්චහය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියන මේ ගාථාව තුළින් අපට පැහැදිලි කරනවා කරුණු කාරණා නවයක් විස්තර කරනවා කියලා. තිස්සෝ සික්ඛා ත්‍රිශික්ෂාව පැහැදිලි කරනවා කියනවා. ත්‍රිවිධ කල්යාණං ශාසනං ත්‍රිවිධ කල්යාණ ශාසනය ප්‍රතිපත්ති ශාසනය පිළිබඳව සඳහන් කරනවා කියනවා. තේවිජකාදීනම් උපනිෂ්ඨේ ත්‍රිවිද්‍යා ආදී කරුණවලට උපනිෂ්ඨේ නැත්නම් බලවත් කාරණය පිළිබඳව දේශනා කරා කියනවා. ඒ වගේම අන්තද්දේ වජ්ජන මධ්‍යම ප්‍රතිපත්ති සේවනාවේ අත්තකලමකාන යෝගය, කාමසිකල්පකාන යෝගය කියන මේ අන්ත දෙක වර්ජණය කරපු මධ්‍යම ප්‍රතිපත්ති සේවනයේ සඳහන් කරලා තියෙනවා. අපාය ආදී සමතික්‍රමනුපායෝ. අපාය සමතික්‍රමණය ඒ වගේම කාම භව සමතික්‍රමණය මේ විදිහට අපාය ආදීන් ඉක්මන්නේ ගැලවෙන්නේ කොහොමද කියන කාරණා දේශනා කරලා තියෙනවා. ඒ වගේම තීහාකාරයේ කිලේශ ප්‍රහාණ පහාන. ක්ලේශ ප්‍රහාණ ආකාර තුනක් මෙතන දේශනා කරලා කියලා කියනවා. වීතික්‍රම ආදී නම් පටිපක්කෝ වේතික්‍රම ආදී එය පිළිබඳව ප්‍රතිපක්ෂ දේශනාවක් දේශනා කරා කියලා කියනවා. ඒ වගේම සංකිලේශත්තේ විශෝධනම් සංකිලේශ තුන පැහැදිලි කිරීමක් පිරිසිදු කිරීමක් දේශනා කරා කියලා කියනවා. සෝතාපන්න ආදී භාවයන්ට කාරණය එනකට හේතුව දේශනා කරා කියලා කියනවා. ඒ නිසා මේ කරුණු 9 පිළිබඳව අපි විස්තර වශයෙන් දැනගන්න ඕනේ විචිතුමාගේ ආරම්භයේදී අධ්‍යයනය කරන්න මුල්ම කරුණක් විදියට. මොකද අපි මේ කතා කරගෙන යන්නේ නිවනට මාර්ගයේ නිවන් දැකීමේ කරුණු කාරණා ටික නිවන් දැකීමේ මාර්ගය ගැන අපි කතා කරන්නේ. එනිසා මේ කරුණු පිළිබඳව අපි අවුරුටත් විස්තර වශයෙන් සාකච්ඡා කරගෙන යා යුතුයි. එනෝ පළවෙනි කාරණය තමයි තිස්සෝ සික්ඛා. ඒත් මේ සීලේ පටිච්චහාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං භාවය ආතාපි නිකතෝ බික්ඛු සෝයිමං විජිතේ ජතං කියන මේ ගාථාව තුළ අපි සඳහන් කරා සීල සමාධි ප්‍රඥා කියලා කරුණු තුනක් දේශනා කරන්නේ. සීල සමාධි ප්‍රඥා කියන මේ කරුණු තුන දේශනා කිරීමෙන් ඒ තුල අපට කියනවා ත්‍රි ශික්ෂාවක් දේශනා වුණා කියලා. ත්‍රි ශික්ෂාවක් කියලා කියන මොකක්ද? පළවෙනි එක සීලේන අදි සීල ශික්ෂා. සීලය කියන පදයෙන් අදි සීල ශික්ෂාව අදහස් කරලා තියෙනවා. මොකක්ද අදි සීල ශික්ෂාව කියලා කියන්නේ? ඒක පැහැදිලි කරනවා භවගාමීහි සීලං සීලමේ. අපිට මේ භවයේ නැවත නැවතත් උත්පත්තියක් ඇති කරගෙන නැවත නැවතත් මේ සසරෙහි ගමන් කරන්නට අපට සීලය අවශ්‍යයි. අපි මේ සසරේ ගමන් කරනකොට අපාය ආදීටපත් වෙන නැතුව සුගතිගාමී වෙලා ගමන් කරන්නට අපට සීල තියෙනවා. සීල රැකගෙන තමයි සුගතිගාමී වෙලා සුගති උත්පත්ති ලබන්නේ. ඒ වෙනකොට දුසිල්ලත් භාවයටපත් වෙනවා සුගතිගාමී වෙලා අපාය උත්පත්තියට හේතු වෙනවා. එනම් මේ භවයේ පැවැත්මකට හේතු වෙන සීලයක් තියෙනවා. ඒකට කියනවා සීලය. හැබැයි තවත් සීලයක් තියෙන කෙනෙක් අපේ ඉතිරි දෙයක් දීප ප්‍රගාම සීලය. ඒ කියන්නේ නිවන් දැකීමට තියෙන සීලයක් තියෙනවා. ඒකට කියනවා අදි සීල සික්ඛා කියලා. එනිසා මෙතනදී මේ සීල සමාධි ප්‍රඥා කියන නිවන් මාර්ගයේ කරුණු තුන තුළ දේශනා වෙන්නේ අදි සීල සික්ඛා කියලක සීලෙන් දේශනා කරනවා. කියන්නේ නිවන උදෙසා පවත්නා වූ සීලය එනකම් විභවගාමී සීලය කියන්නේ. ඒ වගේම කියනවා සමාධිනා අධිචිත්ත ශික්ෂා සමාධියෙන් අධිචිත්ත ශික්ෂාව දේශනා කරනවා කියලා කියනවා. එතකොට අදි චිත්ත ශික්ෂා කියලා කියන්නේ අතරම සිත ඉක්මවා ගැනීම කියන කාරණය. ඒතර අදි සීලය, සීලයෙන් අපි යම්කිසි නිවනට උදෙසා පවත්නා වූ සීලය අදි චිත්ත ශික්ෂා කියන එකෙන් සටහන් කරන්නේ මේ විදිහටම ඒකවගාමි සමාධිය. නම් නිවනට උපකාර වන සමාධිය කියලා සඳහන් කරනවා. ඒකද සමාධිය කියන එක වඩලා කෙනෙකුට සසරේ සුගතිගාමී වෙන්න පුළුවන්. ඒකට අන්‍ය තීර්ථකාදී අය ගාව තියෙනවා. ඒ අයගේ මේ සමාධිය වැඩිවීමක් පේනවා. එක්තරා පිළිකට මේ සමාධිය වැඩි වීම තුළින් මේ අය බ්‍රහ්ම ලෝක වල ආදී උත්පත්ති වල බලාපොරොත්තු වෙනවා. ඒ සීල විනයේ මෙතන විස්තර කරන්නේ නිවනට පවත්නා වූ සීලය. එනිසා කියන අදිචිත්ත සිතාපන. ඒ වගේම තමයි පඤ්ඤා කියලා කියන වචනේම අදහස් කරනවා අධිපඤ්ඤා සික්ඛා. අධිපඤ්ඤා සික්ඛා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කරන්නේ නිවන උදෙසා පවත්නා වූ විදර්ශනා ප්‍රඥාව කියලා. දැන් නුවණ කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රඥාව කියලා කියන එකට නොඑක නොඑක විදිහට පවත්වන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙක්ම තමයි විදර්ශනා භාවනාව ප්‍රදේශනා කරන්නේ නිවන් මඟ දේශනා කරන්නේ. ඒ නිසා මේ නිවන් මඟ සඳහා පවත්නා වූ විදර්ශනා සඳහා පවත්නා වූ ප්‍රඥාව තමයි අභිඥා සිතිය. මේ නිසා මේ සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුනේ අපිට අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි පඤ්ඤා ශික්ෂා කියන මේ ත්‍රි ශික්ෂාව දේශනා කරන්නේ. ඒ වගේම ශාසනය කියලා කම මෙතන ශාසනය කියන එක අදහස් කරන්නේ ප්‍රතිපත්ති ශාසනය කියලා කියන එක. මේ ප්‍රතිපත්ති ශාසනය කියනවා ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ කියලා කල්යාණ තුනක් තියෙනවා. කල්යාණ කියන වචනේ අදහස් කරන්නේ යහපත්. මෙන්න මේ ශාසනයේ තියෙන යහපත් භාවයන් තුනක් තියෙනවා. ආදි කල්යාණයි. ආදි කල්යාණ කියලා කියන්නේ ශාසනයේ මුල යහපත් කියන. මජ්ජේ කල්යාණයි ශාසනයේ මැද යහපත්. හරියෝසాన කල්යාණයි ශාසනය අද එමනම් මේ සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුනෙන් දේශනා වන නිවන් මාර්ගය තුළ ශාසනයේ මුල යහපත් භාවය දේශනා කරනවා. ශාසනයේ මැද යහපත් භාවය දේශනා කරනවා. ශාසනයේ අග යහපත් භාවය දේශනා කරනවා. කොහොමද? අපි නිවන් මාර්ගය පැහැදිලි කරන ධාතාවක් වශයෙන් අපිට මේ සීල සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ කියන ධාතාවක් ගත්තේ. ඊට අමතරව අපි අරගත්තොත් දැන් සම්බපාපස් අතරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝගතා ඒකම් බුද්ධම ශාසනං කියලා සියලු බුදුරයන් අනුශාසනා කරනවා. මේක තුනන් මාර්ගයක් දේශනා කරනවා. එතන තියෙන්නේ තුනන් මාර්ගය. ඒ සම්බපාපස් අතරණං කියලා මුලින්ම අපිට කියනවා ඔන්න සීලය. ඒ නිසා සම්බපාපස් අතරණං කියන වචනේ තුල අපිට සීලය දේශනා වෙනවා. එතන මේ සීලය තුල සීලය තුළ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ සීලය තමන්ට රකින්න පුද්ගලයාට විපිලිසර භාවය නැති කිරීමෙන් මේ පුද්ගලයාව රකින්න. ඒකට කියනවා අවිප්පටිසාරාදී ගුණ ආවක්. අවිප්පටිසාර භාවය කියලා කියන්නේ විපිලිසර වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා සීලය රකින්න පුද්ගලයා විපිලිසර භාවයෙන් ආරක්ෂා වෙනවා. ආන්ගේ නිසා ශාසනය පටන් ගන්න තැනදීම කෙනෙකුට විපිලිසර භාවයකින් මේ ශාසනය ඉදිරියට අපිට සැක ඇති වෙනවා නම් විපිලිසර භාවයක් තියෙනවා අපිට නිවන් අන්න ඒ නිසා අපිට තියෙනවා විපිරිසර භාවය ඇති කිරීම ආදී දේවල් වලින් තමන්ව ආරක්ෂා කරන නිසා මේ සීලය කියලා කියන ශාසනයේ ආදී එකක සම්බන්ධ කියලා කියනවා. ඒ නිසා ආදි කල්යනා භාවයට පත්වනදී ආදී. සමාධිය පිළිබඳව අදහස් කරනවා සමාධිය කියලා කියන්නේ දැන් සීල සමාධි ප්‍රඥා කියන නිවන් මාර්ගයේ කොටස් තුනෙන් නැද තියෙන සමාධිය තුළින් මධ්‍ය කල්යාණ භාවය ප්‍රකාශ වෙනවා කියලා කියනවා. මධ්‍ය කල්යාණ භාවය කියලා කියන්නේ මැද හපක්. ශාසනයේ මැදත් යහපත්. එතකොට දැන් මේ සමස්ත ශාසනයම සංග්‍රහ කරලා දේශනා කරපු මේ ගාථාවේ අතරම මුල් පදයෙන් සීලය දේශනා කරනවා. ඒ වගේම අග පදයෙන් විදර්ශනාව දේශනා කරනවා ප්‍රඥාව දේශනා කරනවා. ඒ නිසා මේම මුලත් අගත් කියන දෙකෙන්ම මුලින්ම සීලය දේශනා කරලා අවසානට විදර්ශනාව දේශනා කරන නිසා මේකේ මැද කොටස ඉතිරි වෙන කොටස තමයි මැද බවට පත් වෙන්නේ. මේක අතරම එක්තරා විදිහට ව්‍යාකරණානුකූලව පැහැදිලි කරනවා පාරිශේෂ භාවය කියලා. මේ පාරිශේෂ භාවයෙන් අපි මුලත් අගත් කියන දෙකම සලකලා ගත්තහම මැද ඉතිරි වෙන එක මැදයි කියලා. ඒ නිසා සමාධිය කියන එක්තරා විදිහට ශාසනයේ මැද බවට පත් වෙනවා. ඒ නිසා ශාසනයේ මැද බවට පත් වෙලා ශාසනයේ මැජ්ජේ කල්යාණ භාවයේ දේශනා වෙනවා. දැන් අපි අර සියලු බුදුරයන්ගේ අනුශාසනාව තියෙන ගාථාව අරගත්තොත් සබ්බපාපස්ස කරන කුසලස්ස උපසම්පදා සතිත් පරියෝගතන. ත්‍රාණ මැදින් දේශනාවට කුසලස්ස උපසම්පදා කියනවා. මේ කුසලස්ස උපසම්පදා කියන වචනේ නිසා ශාසනයේ නැද එහෙම නැත්නම් නිවන් මාර්ගයේ නැද දේශනාවක් එතකොට එතන සඳහන් කරනවා මේ සමාධියෙන් තමයි ඉරිදිනිද ආදී ගුණ ඇති කරන්නේ. දැන් අපිට 이르දි ලබා ගැනීම ආදියක් යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා යම් කෙනෙකුට අවශ්‍ය වෙන ලබා ගන්න සමාධිය උපකාර වෙන්නේ. අන්න ඒ නිසා මේ මැද තියෙන සමාධිය කියන එකත් යහපත් දෙයක් යහපත් ශාසනික කටයුත්තක් අපිට යහපත් කටයුත්තක් ඉනිසයික මැදේ කල්යාණයි කියලා කියන්නේ. ඒ සමාධිය තුළින් ඉර්ධික්ත ආදී ගුණ ඇති කරගන්න. ප්‍රඥාව කියලා කියන එක අවසානය ඒකත් කල්යාණයි. එතකොට අවසානයේ තියෙන සේකට තමයි පරිෝසాన කල්යාණ. අටක් යහපත්. එතකොට ඒ පිළිබඳව සඳහන් කරනවා දැන් එක්තරා විදිහකට සමාධිය සීලයේ රැකලා සමාධිය උපදවගත්ත පුද්ගලයා එතනින් එහාට නිවන් මාර්ගයේ විදර්ශනා වඩනවා. ඒ විදර්ශනා වඩද්දී ඒ තුළ තමන්ට ඇතිවෙන මේ සාදී භාවය කියන ගුණය. සාදී භව ආදී මේ සාදී භවය කියලා කියන්නේ අකලෝ ධම්මින් තමයි සංපා වෙන්නේ නැති කෙනෙක්. එතකොට විදර්ශනාවක් වඩන පුද්ගලයාට තමයි ලාභ, අලාභ, යස, අයස ඇති වෙනකොට මේ දේවල් තුළ තමන්ගේ සිත රැකගන්න ඒ තුළට අපිට සිතේ කම්පනයක් ඇති වෙන්නේ නැතුව ඒක පවත්වා ගන්න කියලා ලැබෙනවා. ආන් ඒ නිසා විදර්ශනාව කියන මේ ප්‍රතිපත්තියක් එක්තරා විදිහට ශාසනයේ යහපත් දෙයක් පරිෝෂාන කල්යාණකාරයක් කියලා කියනවා. මෙන්න මේ විදිහට අපිට කියනවා ත්‍රිවිධ කල්යාණ ශාසනයක් අපිට මේ ආතාව තුළින් සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුළින් දේශනා වෙනවා කියලා. ඒ වගේම තමයි ඊළඟ කාරණය අපිට කියන්නේ තේවිච්ඡාදීන උපනිශ්‍රය. ත්‍රිවිද්‍යා ආදීත උපනිශ්‍රේ භාවය දේශනා කරනවා. උපනිශ්‍රේ කියන වචනේ අදහස් කරන්නේ බලවත් කාරණේ කියලා කියනවා. එමනම් ත්‍රිවිද්‍යා ආදී ලබන්න බලවත් කාරණය මේ විසුද්ධි මාර්ගය තුළ එහෙම නැත්නම් ශීල සමාධි ප්‍රඥා කියන කරුණු තුන තුළ දේශනා වෙනවා. එතකොට කොහොමද සීලේන තේවිජතාය උපනිෂ්‍යෝ එතකොට සීලය කියලා කියන එකෙන් ත්‍රිවිද්‍යා භාවයට උපනිෂ්‍ය දේශනා වෙනවා කියනවා. ත්‍රිවිද්‍යා ලබන ත්‍රිවිද්‍යා කියන එක පිළිබඳව අපි දන්නවා. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ పూర్ව වෙනිනා සංස්කෘත ඥානෙ, ඊට පස්සේ දීප චක්කපස්සන් සුත්පාද ඥානෙ, එහෙමත් නැත්නම් තුන්වෙනි එක ආශ්‍රක්ෂේත්‍ර මෙන්න මේ කියන ඥාන තුන ලබන පුද්ගලයා නිවන් දැකපිටින. ආසංසය ප්‍රඥානේ පත්‍ති නිවන් දැකපිටින. ඒකට මේ නිවන් දැකීම සඳහා සීලය බලවත් පාරණයක් බවට පත්වනවා. උපනිෂ්ඨයක්. එනිසා කියනවා සීලය නිසාම තිස්ස විද්‍යා පාපනාති නතතෝ කරා. සීලේ යම් කෙනෙකුට ත්‍රිවිද්‍යා දක්වා යන්න පුළුවන්. යම් කෙනෙක් සීලේ රැකගෙන ඉන්නවා නම් ඒ සීලේ කියන උපනිෂ්ඨයක හදවතට පත් වෙනවා. ත්‍රිවිද්‍යාව ලබන්න. එතනින් එහාට ත්‍රිවිද්‍යාවලින් එහාට තියෙන දේවල් වලට මේ සීලය කියන එක උපනිෂේ භාවය අනික් ඒවා තරන්නේ ඒ නිසා කියන්නේ නතතෝපන් කියලා. ඒ නිසා එතනින් මත්තක නෑ කියලා. තතෝපරන් කියලා කියන්නේ ඉම්මත්තක කියලා. ඒක ඉම්මත්තක සීලෙන් ලොකු බලවත් උපනිෂයක් ලැබෙන්නේ නෑ. සීලේ බලවත් උපනිෂය ලැබෙන්නේ පූර්වේ මාසානස්තික දිබ්බචක්ක ආස්වාක්ෂය කර කියන්නේ ත්‍රිවිද්‍යාව බඳ. හැබැයි ත්‍රිවිද්‍යා වලට එහා ගිහිල්ලා යම් කෙනෙක් ෂඩ් අභිඥා ලබන්න බලාපොරොත්තු වෙනවා. ෂඩ් අභිඥා ලබන පුද්ගලයාට සමාධිය අතිශය ප්‍රකාර වෙනවා. සමාධියක් නොමැතිව සමාධියක් වඩන්නේ නැතුව අපි හිතමු ධ්‍යාන ඒක පාස්ත සමාපත්තිය හදලා ගන්න නැතුව සම්ප්‍රඥාව කරලා තියෙනවා. ඒ නිසා මේ ෂඩ් අභිඥා සඳහා උපනිෂේ භාවය සමාධිය කියන පදයෙන් දේශනා කරනවා. ඒ වගේම ප්‍රඥා කියලා කියන එක තමයි අපිට කියනවා සතු පටිසම්භිදා සඳහා වන උපනිශ්චය භාවයේ දේශනාව වේවි. ඒක ප්‍රඥාව නිසාවෙන්ම තමයි සතුපත් පටිසම්භිදා ලබන්න පුළුවන් වෙන කිසිම ආකාරයකින් අපි සීල රැකගත භවනා සමාධිය වගේ විතරක් දැක සීල පිරිසිදු ආකාරයට අත්පත් සම්භිදා ධම්මපත් සම්භිදා විරුද්ධපත් සම්භිදා පටිපත් සම්භිදා කියලා පට සම්භිදා ඥාන හතරක් තියෙනවා. මෙන්න මේ පට සම්භිදා ඥාන හතර ලැබීම කියන එක ඒකාන්තයෙන්ම ප්‍රඥාව නිසාම ලැබෙන දෙයක් ප්‍රඥාව නිසාම සිදුවෙන දෙයක් ඒ නිසා කියනවා මේ ප්‍රඥාව එහෙම නැත්නම් විදර්ශනා වැඩි කියනක සීල පිළිසියාපත් ලබන්නට උපකාර වෙනවා මේ නිසා සීල සමාධි ප්‍රඥා කියන නිවන් මාර්ගය තුළ එහෙමනම් ත්‍රිවිද්‍යා ඡද්දපිඤ්ඤා සත්‍යපට සංවිදා කරන මෙන්න මේ කරුණ පහ තියෙන බලවත් ආරණ්‍ය උපනිෂදයේ දේශනා කරනවා. මේ ගාථාව තුළ මේ විදිහට අපිට අර්ථය විවරණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ගාථාව තුළ දේශනා වෙන මේ සීල සමාධි ප්‍රඥා කියන කර්ම තුනේ පළවෙනි අන්ත දෙක වර්ධනය කරපු මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කරනවා. මොකක්ද අන්ත දෙක කියලා කියන්නේ? කාම සුකල්ලිකාන යෝගයයි අත්ති කිලමකා යෝගයයි. කාම සුකල්ලිකාන යෝගය කියන අන්තය සීලෙන් දේශනා කරනවා. සීලය රැකීම තුළින් කෙනෙක් කාම සුකල්ලිකාන යෝගයෙන් බැහැර වෙනවා කියලා කියනවා. එතකොට සීල සම්පන්න පුද්ගලයාට කාම සේවනයකට ඒ පුද්ගලයා යෙදෙනවා. කාම සේවනයෙන් බැහැර වෙන සීලයේ ප්‍රතිපදිය. ආන් නිසා සීලේ කියන කාරණේ ප්‍රථම අන්තය බැහැර කරලා තියෙනවා. ඒත් බොහෝ සත්වයෝ කාමයේ නිසා වෙතමයි ප්‍රාණඝාත ආදී අකුසල කර්ම දෙන්නේ. ඒ නිසා සීලය අපිරිසිදු කරන්න ඇත්තටම බොහෝ දෙනෙක් මෙන්නේ කාමයේ හේතු වෙනමයි. ඒ නිසා කියනවා සීලය රකින්න කෙනා කාමසුපල්ලි සංයෝගයෙන් සමාධිය කියලා කිය වඩන කෙනා සමාධිය තුළින් අත්තිකලමකාණ යෝගී කියන අන්තය දැහැරෙනවා. එතකොට ධ්‍යාන සුඛයක් ලබාගත් කෙනාට කාය ක්ලාන්ත කය වෙහෙසීම් ආදියක් ඇති වෙන්නේ නැහැ. එතකොට දැන් ධ්‍යාන සුඛයක් අත්විඳින කෙනා ධ්‍යාන සුඛය තුළින් කය වෙහෙසටපත් වීම, කය ක්ලාන්ත වීම ආදිය තුළින් තොරව බොහොම ප්‍රණීත රූප ඇති වෙලා බොහොම ප්‍රණීත නාම රූප සහිතව පුද්ගලයා ඉන්නවා. අන්න ඒ නිසා මේ තුලින් එක්තරා විදිහකට අත්කලමතාන කියන යෝගය බහැර වෙනවා කියලා කියනවා. අත්කලමතාන යෝගය කියලා කියන්නේ කයට දෙවිසි දුක් වීම කියන එක. ඒ සමාධියක් උපදවගත වෙනකොට කයට දුක් වීම කියන එක. අන්න ඒ නිසා කියනවා සමාධිය කියන සංකේතය අත්කලමතාන යෝගය බහැර වෙනවා. තුන්වෙනි කාරණය තමයි ප්‍රඥාව. ප්‍රඥාව තුලින් මධ්‍යම ප්‍රතිපදාව සේවනය දේශනා කරලා තියෙනවා. ඒකට උත්කෘෂ්ඨ නිර්දේශයෙන් අපි ගත්තොත් එහෙම එක්තරා විදිහකට ඒකාන්තයෙන්ම ආර්ය මාර්ගයේ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන එක තමයි මධ්‍ය ප්‍රතිපදාව. ඒක ප්‍රඥාව කියලා කියන්නේ මෙතනදී ප්‍රඥා වචනේ අදහස් කරන්නේ මාර්ග ප්‍රඥාව කියලා කියන්නේ. මාර්ග ප්‍රඥාව කියලා කියන අපි සෝතාපන්න ආදී ලෝකෝත්තර මාර්ග සුතක පහළ වෙන ප්‍රඥාව කියලා කියන්නේ. ඒ ප්‍රඥාව ඒකාන්තයෙන්ම මධ්‍ය ප්‍රතිපදාව සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. ඒ නිසා සීලය රැකීමෙන් කාමසුකල්ලිකාන යෝගේ බැහැර වෙලා සමාධියෙන් අත්තිමතාන යෝගේ බැහැර වෙලා මේ දෙකට මැද තියෙන මධ්‍ය ප්‍රතිපදාව සේවන කිරීම. ඒ වගේම තමයි ඊළඟ කාරණය අපිට සඳහන් කරනවා අපායාදී සමතික්‍රමණකාරය. මේ සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුන තුළින් අපාය, ඒ වගේම කාම භව, ඒ වගේම සියලු භවයන් ඉක්මවන උපාය දේශනා කරනවා. කොහොමද? සීලයෙන් අපාය සමුපුත්න උපාය. සීලය කෙනෙක් පුද්ගලයා සීලයෙන් තමයි සතර අපායට වැටෙන එකෙන් වැළැක්වෙන උපාය. සතර අපායෙන් මිදෙන්න සීලය අත්‍යවශ්‍යයි. සීලය රකින්න නැතුව දුසුල්ලක් වෙලා කෙනෙකුට සතර අපායෙන් මිදෙන්න හැකියාවක් නැත්තේ. ඒ නිසා සීල රකින්න කෙනාට Taman දුසිල්වත් නොවීම හේතුවෙන් Taman සතර අපායට වැටෙන්න නැතුව වේදෙන්න හැකියාවක් නිසා කාය සමතික්කමෝපාය සමාධියේ කාම දහතු සමතික්කමෝපාය දේශනා කාම දහතු කියලා කියන්නේ දැන් සමාධිය වඩලා අධ්‍යයනයක් ලැබෙන කෙනා රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ සමන්ත උත්පත්ති ලබන්නේ රූපාවචර ලෝකයක් අරූපාවචර ලෝකයක් කියන්නේ බ්‍රහ්ම ලෝක කියලා කියන කාම ලෝකයෙන් එහා කාම ලෝක කියලා කියනවා කාම ලෝකෙ තියෙන 11යි සතර පායක් වෙනවා ඒ වගේම දිව්‍ය ලෝක හයක් වෙනවා මනුස්ස ලෝක. මෙන්න මේ ටික තමයි කියන්නේ කාම භව කියන්නේ. ඒතර කාම භව වලින් ඉක්මිලා ඒ කාම භව අතික්‍රමණය කරපු ඉක්මවපු රූප අරූප භවයට පත් කරන්න පත් වෙන්න හේතු වෙන සමාධිය ධ්‍යාන අභිඥා ධ්‍යාන ඉදිරිය ආදී තමයි උදාර වෙන්නේ. ඒ නිසා මේ ගාථාවේ සඳහන් කරපු මේ සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුන තුළ සමාධියෙන් කියනවා කාම ධාතු සමගිත් කරන උපායක්. කාම භවයක් ඉක්වන උපාය දේශනායි. ප්‍රඥාව කියන එක තුළින් අපි විදර්ශනා වඩලා නිවන් අවබෝධ කරගත්තාම කාම භවයන් උත්පත්ති ලබන්නේ නැහැ. රූප භවයන් උත්පත්ති ලබන්නේ නැහැ. සතර පාය උත්පත්ති ලබන්නේ නැහැ. අත්හි නිවනට. ආන් නිසා ප්‍රඥාව කියන අංගයේ සියලු භවයන් ඉක්වන උපාය දේශනා කරනවා. මේ නිසා මේ සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුලින් අපාය කාම භව, සබ භව, සමතික්‍රමන උපාය එහෙම නැත්නම් මේ භවයන්ගෙන් ඉක්මන උපාය දේශනා වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි ඊළඟ කරුණ දේශනා කරන මේ සීලාදී කරුණු වලින් කිලේශ ප්‍රහාණ තුනක් දේශනා කරනවා කියලා. කෙලෙස් ප්‍රහාණය වීම ආකාර තුනක් දේශනා කරනවා. මොනවද කෙලෙස් ප්‍රහාණය වීම ආකාර තුන? පතංග ප්‍රහාණ, වික්කම්බන ප්‍රහාණ, සමුච්ඡේද ප්‍රහාණ කියලා. ඒකට තදංග වශයෙන් කෙලස් ප්‍රහාණය දේශනා වෙනවලු සීලය. කොහොමද? මොකද්ද තදංග වශයෙන් ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ? තදංග ප්‍රහාණයක් කියලා කියන්නේ යම් කිසි අවස්ථාවක අකුසල් සිතක් ඇති වෙනකොට ඒ අකුසල් සිත ඊට ප්‍රතිපක්ෂ කුසල සිතක් යොදවලා ඒක වළක්වනවා. අන්න ඒක තමයි අපිට අකුසල් සිත ඇති වෙන්න පුළුවන්. ඒ අකුසල් සිතක් ඇති වෙන මොහොතකදී ඇති වෙන අකුසල් සිත අපිට අපිට ලෝභ සිතක් ඇති වෙනවා කියලා. යම් කිසි දෙයක් දැකලා ඒක පිළිබඳ ආශාවක් ඇති වෙනවා කියලා. ඒ ආශාව කියලා තමයි ලෝභය. ඒ ලෝභය ඇති වෙන මොහොතේදී ඒ ලෝභයට ප්‍රතිපක්ෂව අපි කුසල සිතක් ඇති කරගත්තොත් අන්න අපි අකුසලසිත යටපත් වෙනවා. අන්න ඒ නිසා කියනවා සදංග ප්‍රහාණය කියලා කියන්නේ මොකක්ද? අකුසලසිත කුසලසිත යටපත් කිරීම කියලා කතා කරනවා. දැන් සීලය තුලින් කියනවා ඒ ඒ කුසලයෙන් ඒ ඒ අකුසලයෙන් අසනවා. දැන් අපි සීලයක් රකින්න පුද්ගලයා මේ මොහොතේදී අපිට සතෙක් මරන්න ඕනේ කියලා හිතනවා නම් ඒ සතක් සතෙක් මරන්න ඕනේ කියලා හිතන පුද්ගලයාගේ අකුසල් සිත සීලේ කරන කුසල් සිතවල බලක් බලක් ඒක කියලා ඒ අපතේ ආන්නිසා හදංග වශයෙන් කෙලස් ප්‍රහාණය වෙනවා සමාධිය වඩන පුද්ගලයාට විස්කම්බන වශයෙන් කෙලස් ප්‍රහාණය වෙනවා විස්කම්බන කියලා කියන්නේ මොකද්ද අපේ චිත්ත සංපාණය තුළ තියෙන නීවරණ තමයි නැසනවා නීවරණ ධර්ම අපි යටපත් යටපත් කරලා සරල සමාධිය. දැන් කිසි පුද්ගලයෙක් අර්පණා සමාධියක්, උපචාර සමාධියක් හදවනවා නම් ධ්‍යාන මට්ටමකටපත් වෙනවා නම් ඒ පුද්ගලයා කිසිලස් විස්පන්දනයක් වෙනවා. විස්පන්දනයක් කියන්නේ අදහස් කරන්නතරම මොකක්ද? එක්තරා විදිහකට අපේ දැන් අපේ සිතේ පවත්නා සමහර කෙලෙස් ධර්ම යටපත් වෙනවා. මේක උදාහරණයක් සඳහන් කරනවා. දැන් හිතමු අපි වතුර භාජනයක උඩින් යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ උඩින් තියෙන දේ අපි එක්තරා විදිහට ටිකක් අයින් කරනවා. දැන් අපි රබර් ගෝලයක් වතුරට දානවා. රබර් ගෝලය වතුරට දානවා. රබර් ගෝලේ වතුරෙන් යට තද කරලා අල්ලගෙන ඉතියොත් අන්න ඒක විස්කම්පනය. හැබැයි අත එළියට ගත්ත ගමන් අපට මේක ඒක අපිට විසුද්ධ මාර්ග ටීකාවේ උදාහරණයක් සඳහන් කරනවා. දැන් වතුරක තියෙනවා නම් දියසෙවල්. වතුරේ දියසෙවල් පැදලා තියෙනවා නම් දියසෙවල් උඩ පටලයක් විදිහට තියෙනවා. යම් කිසි පුද්ගලයෙක් මේ දේශවල පටලයේ මැදින් කඩලා මේක දෙපැත්තට ඉවත් කරනවා. දෙපැත්තට ඉවත් කරලා මැදින් වතුර අරගන්නවා. හැබැයි වතුර නම් ටික වෙලාවකට නැවත වාරයක් අර දේශවල පිට ඇවිල්ලා ආයෙම එකට අන්න ඒ වගේ තමයි විස්පන්දන ප්‍රහාණය කියලා කියන්නේ අපි සමාධියක් උපදවලා උපචාර සමාධියක් අර්පණා සමාධියක් උපදවලා අපේ සිතේ තියෙන කෙලෙස් ටික ටිකක් නීවරණ විස්පන්දනය කරනවා කියන්නේ ටිකක් අපි ඈත් කරනවා. හැබැයි අපි නැවත වාරයක් කාම ලෝකී කාම යන සේවනය කරනවා. නැවත වාරයක් අර පිළිසිට වෙනවා. ඒක සියල්ලෙන් සියල්ල නැසීමක් නෙවෙයි. අන්න ඒ නිසා ඒක කියනකොට තලයේ මත පිට තියෙන සෙවල ටිකක් දෙපැත්තට අයින් කරනවා වගේ තමයි මේ විස්පන්නන ප්‍රමාණය. සමාධිය තුළින් ධ්‍යාන සමාධිය පැත්තට උපචාර සමාධිය තුළින් තමයි මේ විස්පන්නන ප්‍රමාණය කරන්නේ. සමුච්ඡේද ප්‍රහාණය කියන තුන්වෙනි ප්‍රහාණය සමුච්ඡේද ප්‍රහාණය සිදු වෙන ආර්ය මාර්ගය. ආර්ය මාර්ගය කියලා කියන්නේ ඉතරා විදිහට විදර්ශනා වැඩි කියලා කියන එක. ඒ විදර්ශනා වඩන ආර්ය මාර්ග විදර්ශනා වඩලා විදර්ශනා වැඩිමින් එහාට මාර්ගඵල තත්ත්වයේදී මාර්ග සුගතම කියලා කියන ප්‍රඥාව තමයි ප්‍රඥාව කියලා. ඒ නිසා සෝතාපන්න මාර්ගිකේ ප්‍රඥාවෙන් එක්තරා විදිහකට ඒ දක්වා යම් කිසි පිළිස් ප්‍රමාණයක් සියල්ලම සියල්ල සමයි. සියල්ලම සියල්ල නිසා ඒක සමුච්ඡේද. නැවත වාරය ඇති නොවන ආකාරයක සිදුවන ප්‍රහාණයක් තමයි සමුච්ඡේද ප්‍රහාණය කියලා ඒ අනුව මේ සීල සමාධි ප්‍රඥා කියන කර්ම තුනෙන් ඒ නිසා පදංග ප්‍රහාණ වශයෙන් කෙලස් ප්‍රහාණය දේශනා කරා කියලා කියනවා. විස්කම්මන ප්‍රහාණ වශයෙන් කෙලස් ප්‍රහාණය දේශනා කරා කියලා කියනවා. ඒ වගේම සමුච්ඡේද ප්‍රහාණය ඒ වගේම තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ කරුණු තුලින් අපිට කෙලෙස් පිළිබඳ විතික්‍රමන ප්‍රතිපක්ෂ භාවය, පරිඋත්ථාන ප්‍රතිපක්ෂ භාවය සහ අනුසූත ප්‍රතිපක්ෂ භාවය ප්‍රතිපක්ෂ තුනක් දේශනා කරනවා. සීලයෙන් දේශනා කරනවා කෙලෙස් පිළිබඳ විතික්‍රමන ප්‍රතිපක්ෂ භාවය කියලා. විතික්‍රමන ප්‍රතිපක්ෂ භාවය කියලා කියන්නේ අපිට කයෙන් වචනයෙන් යම් යම් ශිල්පද ඉක්මවල වේදිකමනය කරන්න අපිට හිතෙනවා. අපි යම් කිසි විදිහට දුස්සලක් කුසලයෙන් කයෙන් වචනයෙන් වේදිකමනය කරනවා. මරණවෙන්න පුළුවන්, සොරකම් කරනවා වෙන්න පුළුවන්. මේ විදිහට කයෙන් වේදිකමනය කරනවා. ඒකත් තමයි ශාවාද, විසරාවාද, පරසාවාද වචනෙන් වේදිකමනය කරනවා. මේ විදිහට කයෙන් වචනයෙන් කරන වේදිකමන ටික රකලා දෙන්නේ. ඒ ටිකින් තමංග ආරක්ෂා කරන්නේ සීලය කියන එක. ඒ නිසා සීලය කියන්නේ කයෙන් වචනයෙන් කරන වේදිකමන. සමාධිය කියන එක තුළින් අපිට කියනවා කෙලෙස් වල නැදී නැගීම කියලා කියන එක. කෙලෙස් වල නැගීම එක තමයි පරිඋත්ථානය කියලා කියන්නේ. පරිඋත්ථානය කියලා කියන්නේ අපේ සිතේ තියෙන කෙලෙස් වලට ඉඩක් ලැබිලා ඒ ඉඩක් ලැබිච්ච කෙලෙස් සිතේ කුසල සිතක් ඇති කිරීම කියන එක මැඩපවත්වාගෙන ඉදිරියට නගිනවා. ඒ ඉදිරියට නගිනවා ඒක තමයි පරිඋත්ථානය. එතකොට ඒ පරිඋත්ථානය කියලා කියන එක සමාධියෙන් එක්තරා විදිහකට යටත් වෙනවා. සමාධිය කියන යටපත් කළ දෙන්න නිසා සමාධිය කියන එක හරියට ගන්න. අනුශය කියලා කියන්නේ අපේ කෙලෙසුන් ප්‍රහාණය වෙච්ච නැති කෙලෙසුන් సంతානයේ නිදාගෙන ඉන්න කෙලෙස් කියන. ඒක හරියට උදාහරණයක් සඳහන් කරනවා නම් අලු යට තියෙන ගිනි පුරුවා. දැන් ගින්න නිමිලා. ගින්න නිමිලා තාම අලු ටික තියෙනවා. අලු ටික තියෙනවා. අලු ටික ඇතුලේ තියෙන කොටම ගිනි පුරුවා. අලු ටික ඇතුලේ තියෙන ගිනි පුපුරු ටික නැවත වාරයක් යම් දවසකදී ඉහළට යම් ඒ සඳහා පිළිතුරු ටිකක් ලැබුණොත් ඒ ගින්දර ටික පිළිගන්න පුළුවන්. ඒ නිසා අපේ චිත්තසංතානයේ තුළ නිදාගෙන ඉන්න කෙලෙස් තියෙනවා. ඒ නිදාගෙන ඉන්න කෙලෙස් අපිට සුදුසු අවස්ථාවක් ඉපදුනොත් ඒ සුදුසු අවස්ථාවේදී තමයි ඒවා නැවත ඉදිරියට එන්නේ. ඒ නිසා එහෙම කෙලෙස් වල තියෙනවා අනුසුද්ධිය. ප්‍රඥාව තුළින් විදර්ශනා වැඩි වීම තුළින් ආර්ය මාර්ග ප්‍රඥාවක් මේ සියලු කෙලෙස් ටික සෝතාපන්න මාර්ග ඥානයටපත් වෙන පුද්ගලයන් සියලු කෙලෙස් ටික ප්‍රහාණය කරනවා. සියලු කෙලෙස් ටික ප්‍රහාණය. සා කියන ආර්ය මාර්ගයේ සියලු ආකාරයේ කෙලෙස් ප්‍රහාණය කරනවා. අනුශේධ ධර්මත් ප්‍රහාණය කරනවා. ඒ නිසා කියන අනුශේධ ප්‍රතිපක්ෂය ප්‍රඥාවෙන් දේශනා වෙනවා. ඒ වගේම තමයි තවත් කරුණු තුනක් තියෙනවා. විශෝධන තුනක් තියෙනවා. දුච්චරිත සංකලේශ විශෝධනය, සංහා සංකලේශ විශෝධනය, ditthi සංකලේශ විශෝධනය. කියනවා සීලයෙන් දුච්චරිත සංකලේශ විසෝධනය සිදු වෙනවා කියලා. ඒකට චිත්තසංතානය දූෂණය කරන කාය දුස්චරිත, වචී දුස්චරිත ආදී දේවල් ඒ දුස්චරිත පිරිසිදු කිරීම සීලෙන් සිදු කරනවා. ඒ නිසා සීලය අපි සඳහන් කරා කලින් වේතික්‍රමන ප්‍රතිපක්ෂයි කියලා. ඒ වේතික්‍රමන වෙන්න දෙන්නේ නැහැ අපිට සිතේ කයෙන් යම් ඉක්මවීමක් කරන්න දෙන්නේ නැතුව අපි රකින්නවා. ඒ රකින්න නිසා දුස්චරිත වලින් අපේ සිත අපිරිසිදු කරනවා නම් ඒ අපේ සිත අපිරිසිදු කරන කාය දුක්ඛ සති දුක්ඛ කියනවා ඒ පිරිසිදු කරන ශීලය. ශීල රැකෙන පුද්ගලයාගේ කාය දුක්ඛ සති දුක්ඛ නෑ. ඒ පුද්ගලයාගේ චිත්ත සංකාරය ඒ කාය දුක්ඛ සති දුක්ඛ කෙලෙස් ඒ වගේම තමයි සමාධිය කියලා කියන එක කෙලින්ම ඍජුවම තෘෂ්ණාවට ප්‍රතිපක්ෂ දෙයක්. සමාධිය කියලා කෙනෙක් ඍජුවම ප්‍රශ්නාවට ප්‍රතිපක්ෂයි කාමයෙන් තොරව තමයි අපිට සමාධියක් පුදවන්න පුළුවන්. ඒ නිසා කාමය කාමයෙන් තොර නැතුව කාමයේ සමග එකතු වෙලා අපිට සමාධියක් පුදවන්න බෑ. ඒ නිසා ප්‍රශ්නාව ඍජුවම සමාධිය ප්‍රතිපක්ෂ නිසා කියනවා. සමාධිය තුළින් සංහා සංකලේශ විශේෂයෙන් ප්‍රශ්නාව කියන කෙලෙස් වලින් අපේ චිත්ත සංකාණය පිරිසිදු කරන සමාධිය සංඥා කියන එක අපිට සඳහන් කරනවා ditthi සංකලේශ විසෝදනං කියලා කියනවා. දෘෂ්ටිය කියන සංකලේශය දෘෂ්ටිය කියන කෙලෙස් ධර්මයේ දුරු කරන්න ප්‍රඥාවෙන් කියනවා. ප්‍රඥාවෙන් තමයි යතහබුත අවබෝධයක් තියෙන පුද්ගලයා තමයි අයතහ අවබෝධයක් තියෙන නොඑක් නොඑක් දෘෂ්ටිගත පුද්ගලයන්ගේ අයතහ අවබෝධය නැති කරන්නේ යතහ අවබෝධයේ තියෙන ප්‍රඥාවෙන්. ඒක නිසා ප්‍රඥාව කියන එක සියලුම දෘෂ්ටිගත කෙනෙකුට ප්‍රතිපක්ෂයි. අන්න ඒ නිසා සඳහන් කරනවා ප්‍රඥාව කියන එක ධිට්ඨි සංකේශ විශේෂණය කියලා. ඒ වගේම අවසාන වශයෙන් තවත් කරුණු තුනක් සඳහන් කරනවා සෝතාපන්නාදී භවස්ස සීලය කියලා කියන එක සමාධිය කියන එක ප්‍රඥාව කියන එක මේ මාර්ග හතරට බෙදලා ඒ මාර්ග හතරට කාරණය නැත්නම් උපනිෂේ ප්‍රත්‍යක්ෂ සෝතාපන්න භාවයක් සකදාගාමී භාවයක් කියන දෙකට සීලය කියන උපනිෂේ ප්‍රත්‍යක්ෂ අනාගාමි භාවයට සමාධිය කෙනෙකුට නිශ්චිතපත් වෙනවා කියනවා. අරහත් භාවයට රහත් අරහත්ත්වයේ කෙනෙකුට ප්‍රඥාව කෙනෙකුටපත් වෙනවා කියලා කියනවා. උපනිෂය ප්‍රත්‍ය කියලා කියන කාරණේ ටිකක් දීර්ඝ වශයෙන් විස්තර කරන්න ඕන එකක්. ඒ නිසා අපි ඒක දීර්ඝව පැහැදිලි කරන්න අපිට නොවේ. උපනිෂය ප්‍රත්‍ය කියලා කියන්නේ යම් කිසි දෙයකට හේතුවක් වන කාරණයක් වන දෙයක් කියලා. දැන් කොහොමද සෝතාපන්න සකදාගාමි භාවයට මේ උපනිෂේ ප්‍රත්‍ය භාවයේ වෙන්නේ කියන එක භාග්‍යතුන් සතරම අංගුත්තර නිකායේ සූත්‍ර සූත්‍ර දේශනා උපදේශනා කරනවා මේ සීලය කියලා කියන එක තියෙනවා දෙආකාරයකට ආදි භ්‍රමචාරීක සීලය සහ ආදි සමාජාරික සීලය කියලා. අපි ඉතින් සීල කොටස් විස්තර කරනකොට අපි විස්තර කරනවා. ඒකට භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ගත්තොත් මහා ශික්ෂාපද තියෙනවා. දැන් පරාජිකා කියලා තියෙනවා. ශික්ෂාපද සංඝාතිස් කියලා තියෙනවා. මේවා විශාල ශික්ෂාපද. ඒතර භික්ෂුන් වහන්සේ නමක් මේ ශික්ෂාපද කිසිසේත්ම කඩා ගන්නට ඉඩදෙන්න ආරක්ෂායි. මොකද යම් භික්ෂුවක් පරාජිකා ශික්ෂාපදයක් අරගත්තොත් උන්වහන්සේගේ උපසම්පදාවේ තියෙන නැති වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා මේ මහා ශික්ෂාපද ඒවට කියනවා ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාපද කියලා. ඒ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාපද ආරක්ෂා කරනවා. ඒවා වේතික්‍රමණයක් කරන්නෙම නැතුව රැකගන්නවා. රැකගත්තොත් තමයි තමන්ට වික්ෂු භාවය ඉන්නේ. ඒ වගේම තමයි සමහර වෙලාවට කුඩාණු කුඩා ශික්ෂාපදක ආරක්ෂා කරනවා. හැබැයි කුඩාණු කුඩා ශික්ෂාපදයක් සමහර වෙලාවට අචිත්තකව කැඩෙන ශික්ෂාපදයක්. සමහර වෙලාවට තමන්ගේ සිහිය ටිකක් මුලාභාවයේ ටිකක් වෙලා තමන්ට හරියටම සතිය පිහිටවා ගන්න බැරි වීම නිසා සමහර ශික්ෂාපද කරනවා. ඒවායේ කැඩෙන ශික්ෂාපද කැඩිච්ච ගමන් ඒවා නැවත වාරයක් පිරිසිදු කරගන්නවා. පිරිසිදු වික්ෂිමන්තුල ශීලී පිරිසිදු මේ නිසා මෙන්න මේ විදිහට ප්‍රධාන ශික්ෂාපද ඉසි ලෙසකින් කඩා ගන්න යුතු ආරක්ෂා කරගෙන අනෙකුත් ශික්ෂාපදයක් යම් විදිහකට කඩමුත් ඒ කැටිච්ච ශික්ෂාපද නැවතත් පිරිසිදු කරගෙන මෙන්න මේ විදිහට සීලය පරිපූර්ණ කරනවා නම් අන්නේ සීලේ පරිපූර්ණ කිරීම අපි කියනවා සීලේ පරිපූර්ණතාව මෙන්න මේ සීලේ පරිපූර්ණකාරී භාවය කියන සෝතාපන්න භාවයකට සකදාගාමී භාවයකට උපනිශ්‍රේ සකදාගාමි පුද්ගලයා පිළිබඳව සඳහන් කරනවා දැන් මේ සෝතාපන්න සකදාගාමි කියන ආරයන් වහන්සේලා දෙදෙනාම උන්වහන්සේලාගේ සමාධියට බාධාවක් ඇති කරන කාමරාග, ව්‍යාපාද මේ කියන කෙලෙස් ධර්මයන් ඒ වගේම ප්‍රඥාවට බාධාවක් ඇති කරන මෝහය මේවා ਸਰවාකාරයෙන්ම නැසලා නැහැ. දැන් සෝතාපන්න ආරයන් වහන්සේ කාමරාගේ ਸਰවාකාරයෙන්ම නැසලා නැහැ. ව්‍යාපාදේ ਸਰවාකාරයෙන්ම නැසලා නැහැ. ප්‍රඥාව වහන මෝහය කියලා කෙනෙක් අවිද්‍යාව කෙනෙක් සම්පූර්ණයෙන්ම ਸਰවාකාරයෙන් නැසලා නැහැ. මේ නිසා මේ සෝතාපන්න සකදාගාමී කියන ආරයන් වහන්සේලා පිළිබඳව අපට තියෙන විශේෂත්වය තමයි උන්වහන්සේලා මේ කාමරාග ව්‍යාපාද අවිද්‍යාව කියන මේ ධර්මතාවයෙන් ਸਰවාකාරයෙන් නැසලා නැති නිසා නැති නිසා උන්වහන්සේලා සමාධිය තවදුරටත් වඩන. ඒ වගේම ප්‍රඥාව එහෙම නැත්නම් විදර්ශනාව තවදුරටත් වඩන. මේ නිසා උන්වහන්සේලාගේ මේ සමාධියත් විදර්ශනාවත් තවදුරටත් වඩන නිසා ඒක අපිට සර්වාකාරයෙන් සම්පූර්ණ වෙලා ඉවරයි කියලා කියන්න බෑ. සමාධිය වඩලා ඉවරයි කියලා කියන්න බෑ. ප්‍රඥාව වඩලා නැත්නම් විදර්ශනා වඩලා ඉවරයි කියලා කියන්නේ ඒක කවුරුටත් මහසලට ඉදිරි මතු මාර්ග ඵලයන් පත්වෙන්න කරන්න ඕන දෙයක්. හැබැයි සීලය කියන එක සෝතාපන්න භාවයට පත්වෙච්ච පුද්ගලයා එතනින් හට කඩා ගන්නද නැහැ. සෝතාපන්න භාවයට පත්වෙච්ච පුද්ගලයා කිසිම ආකාරයක තමයි සීලය කඩා ගන්න නැහැ. හැබැයි සීලය කඩා ගන්න කියනකොට අපිට දැන් රත්න සූත්‍රය සඳහන් කරනවා සමහර ලාවට ප්‍රඥප්ති සංඛ්‍යාත ශික්ෂාපද සමහර ලාවට කැරෙන්න පුළුවන්. ලෝකවද්ද ශික්ෂාපද කියලා තියෙන අපි අකුසලයකින් ඇති වෙන ශික්ෂාපද. අකුසල් සිතකින් කරන මෙදී. ඒ බඳු මෙදී කවදාකවත් සිදු කරන්නේ නැහැ. ඒ නිසා සීලේ පරිපූර්ණ භාවය කියන එක සෝතාපන්න භාවයෙන් සකදාගාමි භාවයෙන් එක්තරා විදිහට ඇති වෙනවා. ඒ නිසා හැබැයි සමාධිය කියන එක තාම පරිපූර්ණ වෙලා නැහැ. අන්න ඒ හින්දා කියන්නේ සෝතාපන්න සකදාගාමි කියන උන්වහන්සේලා දෙනවද මේ ආරයන් වහන්සේලා දෙදෙනා තමයි මේ සීලේ පරිපූර්ණතාවය තියෙන්න ඕනේ. ඒ නිසා සීලය කියන එක ඒ දෙදෙනාටම උපනිශ්‍රයක් වෙනවා. සමාධිය කියන එක අනාගාමී භාවික උපනිශ්‍රය කියලා කියනවා. මේ කාමරාග, ව්‍යාපාද ආදී ධර්මතාවයන් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙනවා. කාමරාග ව්‍යාපාද කියන දෙක අනාගාමී භාවයට පත් වෙනකොට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. මේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වීමට සමාධිය විශේෂ අවශ්‍යයි. සමාධිය වැඩි වීම තුළින් තමයි ඒ ප්‍රහාණය සිදු වෙන්නේ. ඒ නිසා කියන සමාධිය කියන පදයෙන් මේ අනාගාමී භාවයේ තියෙන උපනිෂ්ක්‍රය දේශනා වෙනවා කියලා. ඒ වගේම තමයි මෝහය කියන අවිද්‍යාව සර්වාකාරයෙන්ම නසන්නේ අරහත් භාවයේ ඒ නිසා අරහත් භාවයට උපකාර වෙන්නේ ප්‍රඥාව කියන එක. ඒ නිසා උපනිෂේ කාරණිකවත් ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාව අරහත් භාවයට උපනිෂේ කාරණේ එනකම් කාරණේ එනකම් උපනිෂේ ප්‍රත්‍ය විදිහට දේශනා කරා කියලා කරනවා. මේ විදිහට භාග මේ බුදුගොස ආචාර්යයන් වහන්සේ විසුද්ධි මාර්ගයේ තුල අපිට සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුල තුල ආරක්ෂා වෙන මේ තුල සම්පාදනය වෙන තවත් ධර්මතා සමුදායක් බෙදලා බෙදලා විස්තර කරලා දක්වලා එතනින් ඉදිරියට සඳහන් කරනවා එක්තාවතා තිස්සෝ සික්ඛා ත්‍රිවිධ කල්යාණ ශාසනං යන ආදී වශයෙන් මේ සියල්ලක්ම දේශනා වුණා. ඒ වගේම තමයි ඒ විතරකුත් නෙවෙයි අඤ්ඤේත ඒ රූපාගුණත්තිකා මේක වඩා තවත් ಗುಣ විශේෂ සමුදායක් මේ ගාථාව තුළ දේශනා. තවන්න එකම ගාථාවක් කොයිතරම් පරිපූර්ණ විදිහට අපිට මේ නිවන් මාර්ගය විස්තර කරන්න පුළුවන්. සමහර වෙලාවට සඳහන් කරනවා මේ එක ගාථාවක් අරගෙන මේක තුල නිවන් මාර්ගය තුල පැහැදිලි වෙන්නේ කොහොමද කියන එක අපිට වෙනම තේරුම් ගන්න අවශ්‍යයි. තවත් ගාථාවක් ගත්තාම ඒ ගාව තුල නිවන් ඒ ගාථාව තුල නිවන් මාර්ගය පැහැදිලි වෙන්නේ කොහොමද කියලා තවත් විදිහකට අපිට විවරණය කරගන්න. ඒතර සමහර වෙලාවට අපිට මේ හැම සූත්‍ර දේශනාවක් තුළ බුදුරජාණන් වහන්සේ නොයෙක් නොයෙක් විදිහට දේශනා කරපු නිවන් මාර්ගය නොයෙක් මේක අපි තේරුම් ගන්න අවබෝධ කරගන්න අවශ්‍යයි. හැබැයි මේ කියන ගාථාවක් කියනවා ඒක. ඒ නිසා තමයි මේ මහා ප්‍රඥ උතුරුස ආචාර්ය මහත්සලා වාදින කාර්කක ආචාර්ය මහත්සලා අපිට මේ මඟ පෙන්වීම සමුදායම් කරනවා. මේ මඟ පෙන්වීම අපි හෙලිදරව් කරගෙන ඒක නැවතත් විවරණය කරගෙන අපි මේ නිවන් මාර්ගය ගමන් කරනකොට අපිට ඉතාම ලස්සනට අපේ භවනා ආර්ථික දැන් බලන්න මේ එකම ගාථාව තුළ ත්‍රිශික්ෂාවක් ත්‍රිවිධ කල්යාණ ශාසනයක් මේ ආදී හැම දෙයක්ම දේශනා වුණා කියලා කියනවා. අපිට සමහර ලාවට ওই ගාථාව කියනකොට අපිට හැම දෙයක්ම අපේ කල්පනාවට තියෙන්නේ. නමුත් ඒබඳු මහ විශාල ධර්ම සම්ප්‍රදායක් දේශනා කළා. එතනින් එහාටත් අපිට කියනවා ඊට අමතරවත් තවත් ಗುಣ සමුදායක් දේශනා වුණා කියලා කියනවා. මෙතන දේශනා වුණා ත්‍රිවිධ විවේකයන්. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේකෙන් විවේක දේශනා වුණා කියනවා. ත්‍රිවිධ අකුසල මූල දේශනා වුණා කියන අදෝස අලෝභ අදෝස අමෝහ කියන මේ ත්‍රිවිධ අකුසල මූල මම මේ පිළිවෙල දාලා තියෙන සීල සමාධි ප්‍රඥා කියන පිළිවෙලට එනිසා කාය විවේක කියන්නේ සීලය චිත්ත විවේක කියන්නේ සමාධිය උප විවේක කියන්නේ ප්‍රඥාව අදෝෂය කියලා කියන්නේ සීලය අලෝභය කියලා කියන්නේ සමාධිය අමෝහය කියලා කියන්නේ ප්‍රඥාව ත්‍රිවිධ විභෝක්ෂයන් තියෙන අනිමිත්ත විභෝක්ෂ අපරහිත විභෝක්ෂ ශුන්‍යත විභෝක්ෂ කියලා විභෝක්ෂ තියෙනවා. දින අපිට මේ අපිට වගේ විශේෂ දිනාගෙන ඉතිරියේ විස්තර වශයෙන් සාකච්ඡා කරන්න ලැබෙනවා. ඒකත් අප සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුනට කියලා දැස්සලා තියෙන්නේ. ඉන්ද්‍රිය තුනක් තියෙනවා අනඤ්ඤා පඤ්ඤා සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤාතාවී ඉන්ද්‍රිය කියලා. ඒකට මෙන්න මේ කරුණු තුන සියල්ලක්ම මේ ගාථාවේ දේශනා කරනවා. ඒ නිසා අපිට විසුද්ධි මාර්ගයේ ආරම්භ කරන සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජතං කියන මේ ගාථාව තුළ ඉතා විශාල සීසාල කර්ම සත්‍යයක් තියෙනවා. විසුද්ධි මාර්ගයේ සංකල්පය තුළ බදන්ත බුදුගුරු සාචාර්යයන් වහන්සේ අපිට මේ ගාථාව මුල් කරගෙන මේ ගාථාව අර්ථ කතාවක් වශයෙන් මේ තේරවාදී භවනා මාර්ගයේ මුලින් ඉඳලා අගට අපිට සම්සිල්ලක් දේශනා කළා. මේ දේශනාව තමයි අද අපිට ඇතරම විස්තර විවරණය කරගන්න තියෙන මේ අමත පදන් කියන වැඩසටහන තුළ එනිසා මේ විසුද්ධි මාර්ගයේ පිළිවෙලට විස්තර විවරණය කරගන්න. විසුද්ධි මාර්ගයේ ආරම්භයේ තියෙන නිදානාදී කතාව කියන කොටස මෙන්න මෙතන අවසන් අවසන් වෙනවා. එතනින් එහාට විසුද්ධි මාර්ගයේ පටන් ගන්නේ සීල නිර්දේශය. කොහොමද මේ සීල සම්පාදනය, සීල පරිපූර්ණය ඇති කරගන්නේ? කාරණා. ඒ නිසා අපි අද දවසේ වැඩසටහන අපි සඳහන් කර අපි සම්පූර්ණයෙන්ම පැය එකමාරක වැඩසටහන ඉදිරි කරන්නේ. ඊට ටිකක් කලින් අපිට මේ අපි ඉදිරියට තියෙන සාසනික කටයුතු නිසා සම්පූර්ණ සිද්ධ වෙනවා කියලා ඊළඟ සතිය අපි ලබන සතිය වැඩසටහන බලාපොරොත්තු වෙන සීල නිර්දේශය මුල පටන් ආරම්භ කරන්න. ඒ දක්වා එන් අපි නැවත වාරයක් මතක් කරගත්තොත් මේ බුද්ධ ශාසාර අංශේ සීල පටිච්චය නරෝ සපඤ්ඤ කියන ගාථාව ලැබිලා මේ ගාථාව මුල් කරගෙන සමස්ත මේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාව නිවන් මාර්ගය අපිට විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථ රත්නය උපදේශනා. ඒ ග්‍රන්ථ රත්නය පරිශීලනය කරමින් මේ හැම සිද්ධාත්ම අපි මේ සිද්ධාත්ම නිවන් මාර්ග ගමන් කරගන්න. නිවන් මඟ පිළිපින් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාව අධිෂ්ඨානයක් සිදු කරමින් අද දවසේ මේ සාකච්ඡාව අවසන් කෘත්‍ය වෙන එක මත්යෙන් අපි සිහිපත් කරන්න ඕනේ අපිට යම් කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ ප්‍රශ්න අපි සමූහයක අපි දින දෙකක් ඒ සමූහයේ විවෘතකම් කියලා සංවිධායය කරනයි සාකච්ඡා කරලා තියෙනවා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරනහම අපි සමහර වෙලාවට ඒක පෞද්ගලිකව ප්‍රශ්න කොට අපි උත්තර ලබා දෙන්න හැකියාවක් ලැබුණොත් අපි පෞද්ගලිකව උත්තර ලබා දෙනවා එහෙම නැති වුණොත් අපිට තියෙන කාල වේලාව අනුව ඊළඟ වැඩසටහනේදී මේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න වෙනවා. ඒ නිසා අපි හැමෝටම විවෘතව ආරාධනය කරනවා. අපි හැමදාම වැඩසටහනේ අවසන් පැය භාගයක් මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ සඳහා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන ආරාධනය කරනවා. ඒත් එක්කම තමයි අපිට එක මහත්මයේ ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ ප්‍රශ්න ටික ඉදිරියේ සාකච්ඡා කරන්න කියලා තමයි අපිට ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුව මේ විශේෂයෙන් බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ පිළිබඳ තියෙන දුරුමත පිළිබඳව යම් සාකච්ඡාවක් කරනවා. අපි ඉදිරියේදී කාල වේලාවක් කරගෙන දුරුමත පිළිබඳව අපි නිසි ආකාර විවරණයක් කරනවා. හැමෝටම අපි හදන්න කාරණේ තමයි මේ බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේට හෝ එමත් නැත්නම් අර්ථ කතා පිළිබඳව යම් විදිහකට යම් කෙනෙක් දුර්මතයක් ප්‍රකාශ කරනවා නම් ඒ පිළිබඳව යම් නොයෙකුට කාර්යයක් තුල තියෙන කුමක්ද කියලා හරියාකාරව අවබෝධ කරගන්න ප්‍රඥාව තමයි කියන්නේ මේ දකින්න. ඒ නිසා මේ කරුණු කාරණා අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. අද දවසේ මේ අන්තපද අන්තපදන් වැඩසටහන සංවිධානය කරපු තම ශීලෝ සංවිධානය කරන සිරුම් දෙනාටම සාමත්ම පුතත් පූර්වකව නසිත කරනවා. ඒ වගේම තමයි අද දවසේ අපිට සඳහන් කරන් තිබුණා මේ ධර්ම දේශනාව සඳහා දානමය දායකත්වයේ සම්පාදනය ක්‍රියාවක් දයාපී කවිකාන ආත්මය ඉතින් එක මේගේ හැමතිරු ප්‍රාර්ථනා සම්පූර්ණමත් තමයි පිණිස මේ උදාර කුසලයේ වේවා ඒ වගේම ඒ කල්යාණ මිත්‍ර සූර්ය රත්න ආශ්‍රිත මහන්සි කියලා කියන්නේ අපි කියන්නේ හඳුනන කෙනෙක් අපි කියන්නේ හඳුනන කෙනෙක් මහන්සි බොහෝ විශාල සම්බුද්ධ ශාසනය අර්ථයෙන් පිටකරම් පුරාගෙන අනුසලදනා හේතු වේවා විශේෂයෙන් මේ ධර්මදාන සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව විදේශායන ධර්මයේ බෙදාහැරි ඉස්ත කරන්නේ ඒ මනසකදනාගේ සියලු බලාපොරොත්තු සම්පූර්ණ කළා පින්න බලාපොරොත්තු හැම සුචනා සම්පූර්ණ සියලු සත්වයේ ඉදිරියේ ආත්මික ධාර කරගන්න මේ ජීවනවා ආශිර්වාද අමගේ අද්දවසුත්ති අමතකයි ඉස්කෙන් සහසතාවත අවසන් කරනවා පහ සම්බන්ධයෙන් සාදු සාදු සාදු අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ අද දිනේදීත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ස්වාමින් වහන්සේ විසින් සිදු කරා වූ ඒ දේශනාව අප විසින් ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් බොහෝම සතුටින් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරනවා. ඒ වගේම මේ මෙතෙන් පටන් මතු අනාගතයේදී මේ දේශනා ශ්‍රවණය කිරීමෙන් ඒ අය රැස් කරගන්නා වූ කුසලිනුත් ස්වාමීන් වහන්සේට බොහෝම සතුටින් අනුමෝදන් කරනවා. මේ සියලු කුසල බලයෙන් මෙතෙන් පටන් අවසානාත්ම භාවයේ දක්වාම සෑම කල්හිම ස්වාමීන් වහන්සේට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් සිතකින්ම ප්‍රතිසන්දිය ලැබේවා සෑම කල්හිම නිසි කල්යාණ මිත්‍රා සම්පත්තිය සත්පුරුෂ ආශ්‍රය නොඅඩුවම ලැබේවා උපනුපන් ආත්ම භාවයන්හිදී නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා සසර කෙලවර අවසානයේදී ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනීය කරන්නා වූ බෝධියකින් සුවසේ මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම ස්වාමින් වහන්සේ නමින් මේ සසර පුරාවටම මිය පරලෝකියා වූ පින් කැමති සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ස්වාමින් වහන්සේගේ අනන්ත සසර පටන් මේ දක්වාම සියලු කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාට මේ සියලු පින්ක්පත් වේවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව සිදු කිරීමට මූලික වූ ඒ උතුම් සදහන් ග්‍රන්ථය රචනා කළා වූ ඒ බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේට මේ සියලු පින් අත්පත් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් සුවසේ මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. එමෙන්ම උන්වහන්සේ විසින් එම ග්‍රන්ථය රචනා කිරීමේදී උන්වහන්සේට උපකාර කර වචනයකින් හෝ උපකාර කළ සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. ඔවුන්ගේ ප්‍රාර්ථනීය බෝධි වලින් සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම විශේෂයෙන්ම අද දිනේදී මේ ධම්සභා මණ්ඩපයේ ධර්ම දානමේ දායකත්වයේ දරූ පූජ්‍ය පූජා පිටියේ සූර්යරත්න ස්වාමින් වහන්සේගේ මෑණියන් වන පන්නිපිටිය රුක්මලේ පදිංචි දයාශීල පලිපාන මහත්මියට මේ සියලු පින් අත්පත් වේවා. එතුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු සම්පන්නිය පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. එමෙන්ම එතුමිය නමින් මිය පරලෝකියා වූ දෙමාපියන් සාම්පිරුෂය ඇතුළු කට වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ සියලු පින් අත්පත් වේවා. ඔවුන් ප්‍රාර්ථනීය කරන්නා වූ බෝධි වලින් සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම අද දිනේදී මේ දම් සභා මණ්ඩපයට සහභාගී වූ අප සියලු දෙනාටද නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නියද තම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධි වලින් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසද මේ සියලු පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු එමනම් අපි කවුරුත් ස්වාමීන් වහන්සේ වන්දනා කරමු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලත්තං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදී තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු එහෙමනම් ලබන සතියේදීත් සෙනසුරාදා මේ වෙලාවටම අමතපදං ඊළඟ වැඩසටහනෙන් හමු වෙන බලාපොරොත්තු වෙන සියලු දෙනාගෙම සමුගන්නම් අවසරයි ස්වාමින් වහන්සේ. එහෙමනම් අද දිනේදී මේ වැඩසටහන නිමා කරන්න අපිට අවසරයි.